දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි අද දවසේ තවස් වසුවේ වැඩ පිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක්. ඒ නිසා කවුරු කවුරුත් ඉස්සරහට එන්න නැත්නම් පිටිපස්සට සද්දයයි නැති මොකද අද මේ ශබ්ද විසා විකාශන කරගන්න බෑ. මොකද විදුලිය නැතිකම නිසා. මම මේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ඒ අතරමැද කාට කාට හරි අවශ්‍ය නම් ඒ මේ ප්‍රශ්න මේ සාකච්ඡාව යන වාරේ ඉදිරිපත් කරන්න පළවෙනි ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි ගරු ස්වාමින් වහන්සේ බද්ද පර්යංකේවත් අර්ධ පර්යංකේන්වත් එක දිගට පැයක් වාඩි වී සිටීමට අපහසුයි බිම කොට්ටේ මත හිඳ කකුල් දිග කර වාඩි වීමද කුඩා පුටුවක වාඩි වීමද ආනාපාන සති භාවනාවට වඩා සුදුසුද දෙකම නුසුදුසු නම් බද්ද පර්යංකය අමාරුවෙන් හෝ පුහුණු කරගත යුතුයද සමාවී උපදේශ වදාන මැනවි චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ කුසලයේද උපකාර වේවා. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ මේ හොඳම දේ නම් පරියන්කේ බද්ද පරියන්කේ තමයි නැත්තම් භාවනා ආසනයක් හරි කොටයක් හරි අරගෙන උඩුකය කෙලින් තබා ගැනීම තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒකෙන් පටන් අරගත්තට කමන්නේ නමුත් පුළු පුළුවන් විදියට සක්මන් කරලා කරලා ටික ටික ටික ටික හරි ඒ බද්ද පරියන්කේ පුරුදු කර ගන්න ඕනේ. කාලයත් එක්ක ඒකට යන්න පුරුදු වෙන්න ඕනේ. මේ හැමෝටම කළ යුතුයමයි කියලා එකක් නැහැ. කළ යුතුය තියෙන්නේ මේ උජුං කායම් පනිදාය කියන විදිහට උඩුකය ඍජුව තබා ගැනීම තමයි අවශ්‍ය කරන හුස්ම පද්ධතිය ඇද නොවීම පිණිස. එහෙම නැතුව මේ පද්ද පරියන්ක අමාරුවෙන් හෝ පුහුණු කරගත යුතුද කියන එක ආනාපාන සම්බන්ධ නැහැ. ඒක ඔව්. ආනා ඒක පුරුදු කරගත යුතුයි. නමුත් ඒක ආනාපාන සඳහා අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් පුරුදු කරගන්න පුළුවන් නම් බද්ද පරියන්කේ මේ මෙමිට මෙමිට ඒකත් බලාපොරොත්තු සුන් කරගන්න අරකයි පුළුවන් නම් කරගන්න. එහෙනම් තානාපාණි සඳහනම් උඩුකය කෙලින් තියෙන ආසනයක් හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව කරගෙන යද්දී ගතටද සිතටද ඊටමත් පැහැදිලි සුවයක් දැනේ. සිත නාසයේ ළඟටම වී සිටි ආවට පරිසරය ගැන ඊටා පැහැදිලි දැනීමක් තිබේ. මේ උපචාර සමාධියට නැත්නම් ඊට ආසන්නද උපචාර සමාධිය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් කරනවාද මම හිතන්නේ මේ රොඩ් දෙසරයක් මේ ගැන සඳහන් කරලා තිබුණා. මේ වගේ වලින් හරි අමාරුයි කියන්නේ නමුත් මේ ලැබිලා තියෙන தත්ත්වය හොඳ බවයි පේන්න තියෙන්නේ. ඒක නිසා මේ කොතනද ඉන්නේ කියන එක එච්චර ගණන් ගන්න එපා. දිගට කරලා මේක හුරු කරන්න. කරනකොට කරනකොට ඉස්සරහට තමයි යන්නේ. දැන් මේ ඉන්න තැන හොයන්න හදනවයි කියලා කියන්නේ ඒ පමාවක්. එතකොට ආයේ ප්‍රශ්නයක් ඔලුවට මතුවෙන අතර මේ ප්‍රශ්න සාකච්ඡා වෙලාදී ඒක තමයි කරන්නේ. ඉතින් මේක තාම එහෙම කියන්න බෑ. මේ කෙසේ නමුත් නැවත නැවත කරන්න ඕනෑ කියන එක තමයි උපදේශය දෙන්න තියෙන්නේ මේ උපචාර සමාධියට ආසන්නද කියලා ඒ බව නම් කිය හැකියි. ආසන්න කරගෙන කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා හිත සන්තෝෂ කරගෙන සැක එහෙම නැත්නම් කුකුස් දෙගිඩියා හිත පහල කරගන්න නැතුව දිගට කරන්න මේ මුල් ටිකේ කියවන විදිහට උනන්දුකාරකයි. හිත හොඳට හිත පැහැදිලි ආනාපානෙත් හොඳට තේරෙනවා පරිසරය ගැනත් පැහැදිලි හැඟීමක් තියෙනවනම් දිගට කරගෙන යන්න කියන එක තමයි උනන්දු කරවීමක් තමයි කරන්න තියෙන්නේ හිතට සැක දාන්න එපා ඒ වෙලාවල් වල. ඊගා ප්‍රශ්න යන්නේ සතර සතිපට්ඨාන වඩන විදිය පැහැදිලි කරන්න. එහි දෙතිස් කුණප කොටස් වල යකනම් කිලෝමකම් පියකය යන කොටස් නොහඳුනායි හැකිනම් පැහැදිලි කර දෙන්න. භාවනා කරද්දී දැඩි වීරියක් ගත්තත් බාධා පැමිණෙයි. මාර බලවේග අපටත් පවතීද එසේනම් ඒයින් මිදෙන්නේ කෙසේද ඉතින් මේ සතර සතිපට්ඨානයේ වැඩිම සඳහා මෙතනදී උපමාවකින් කරන්නේ ආනාපානේ වැඩුව සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියන ਸਰවචනාතික උපදේශය මතයි අපි යන්නේ. ඒ නිසා යම් වෙලාවක ඒ ආනාපාන සතිය වැඩෙනවනම් නැත්නම් හුස්ම අහුවෙනවනම් ඒ ඇති. එතකොට මේ කියන දෙතිස් කුණපේ අවශ්‍ය වෙනවා රාගේ වැඩිනම්. රාගේ වැඩියක් වෙන්නේ නැත්නම් ආනාපාන යනවනම් මේ වගේ වෙලාවල් වල ඉව දාගන්න එපා. දැම්මොත් වෙන්නේ මොකක්ද අර මේ අනාකූල ප්‍රවාහයේ ආකූල වෙනවා. මේ දෙසිස් කොට පිටින යකනම් කියන එක කිලෝමකම් කියන එක පිහකම් මේ පිහකම් කියලා කියන්නේ papu මස කිලෝමකම් යකනම් කියලා කියන්නේ අක්කු වක්කු gaduwai අක්මාරයි. ඉතින් ඒවා මේ දැන් ඔය කාය විච්ඡේදනය කරනකොට තියෙන එකත් එක්ක පොඩි පොඩි වෙනස්කම් වගේකුත් මේ සම්බන්ධ වෙනවා. නමුත් අපි තේවාදී පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුව තමයි මේ අපි සාමාන්‍ය ගණන් අරගන්නේ. ඊට අමතරව හුඟක් සියුම් වෛද්‍ය විද්‍යානුකූල බැලුවොත් පොඩි පොඩි වෙනස්කම් ඇති. ඉතින් ඒ නිසා මේ දෙතිස් කුණප මම මේ වචන තුන ආයසරයක් මම තහවුරු කරන්නම් කියලා පියකම් කියන්නේ පපුමස යකනම් කිලෝමකම් කියලා කියන්නේ වකුගඩුවයි අක්මාවයි කියලා දැනට හිතාගන්න. ඒක මට හරියටම අපේ පොතේ භාෂාවෙන්ම කරලා දෙන්න පුළුවන්. මම ඊයේ බණට සඳහන් කළේ ඒක ඒක දැනගෙන ඉන්න ඕනේ කරන්න ඕන වෙනවා රාගාධිකයට. භවනා කරනකොට ශරීර පිළිබඳව තමන්ගේ හෝ ප්‍රියන්ගේ ශරීර පිළිබඳව නැවත නැවතත් හිත ව්‍යවෘත වෙලා ආශාවන්ගෙන් මැඩෙනවනම් කුණප භාවනා කරනවා. එහෙම නැත්නම් ආනාපාන සතිය කිරීමෙන් මේ සතර සතිපට්ඨානේ වැඩෙන විදිය මේ ආනාපාන සති භාවනාව කියලා අපි බණ වාර හතරක් විතර කියලා තියෙනවා එක එක තැන්වල මේ සුබෝධරාමේ සැරයක් කෙරුවා මට මතකයි දැනදීන් වල එක සැරයක් කරා මේ දම්රිවිකේ සැරයක් කරා ඊට පස්සේ මෙල්බන් වලට ටෙලිෆෝන් එකෙන් බණ කිව්වා ওই සූත්‍රය අරගෙනම. ඉතින් ඒකෙදි විස්තර කරලා දෙනවා හොඳටම ආනාපාඩේ වන්නකොට සතර සතිපට්ඨානේ. දැන් මෙතන කියන ක්‍රමයට ওই සතිපට්ඨානේ තියෙන කර්මස්ථාන 21 අරමුණු කරලා තියෙන බව මට පේන්නේ. ඒකේ තියෙනවා ආනාපානේ කරන්නේ කොහොමද? ඉරියාපත හතර ඊට පස්සේ සම්ම සම්පජඤ්ඤ ඊට පස්සේ දෙතිස් කුට කුණප ධාතු නවසීවතික පබ්බ ආන්නේ විදිහට 14ක් සඳහන් වෙනවා. ඉතින් මේ ලයිස්තුව ඔළුවේ දාගන්න එපා. දැම්මොත් වෙන්නේ මොකද්ද? අර දැනට කෙරෙන ආනාපානේ වුණත් අතුරු ආන්තරාව අතුරු පාරවල් වලට හැරෙනවා. ඉතින් ඒ නිසා ලයිස්තුවට වැඩිය ආනාපාන සිද්ධ වෙනවා නම් මේ හිතේ මතක තියාගන්න ආනාපාන සති භාවත භික්කවේ භාවිතෝ බහුලීගතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණන්තු කියලා ශ්‍රී මුක දේශනාවක් තියෙනවා. මහන්නේ ආනාපාන සති හරියට වඩනවනම් ඔය 14ක් කර්මස්ථාන වලින් කරන්න තියෙන සතර සතිපට්ඨානෙ වැඩෙනවා. එනිසා ඒක තියාගෙන මේ වගේ රිට්‍රීට් වලදී අපි කරන්නේ එකක් අරගෙන ඒක පුළුවන් තරම් වශී කරගන්න එකයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙර පාරිසම් ස්වාමීන් වහන්සේගේ දේශිත ආර්ය පරිේෂණ සූත්‍ර දේශනාවට සම්බන්ධ වී ඇති නමුත් දැන් අමතක වී ඇත. එසේ බැවින් කළු බුද්ධරක් සිරුන් වහන්සේ කළුවට රැක් පහනතුරු කළු දීපකුණ ළඟ දේශනා කළ ආකාරයට ඔබ වහන්සේගේ සරල දේශනා විලාසයෙන් නූතන යුගයට ගැලපෙන උපමා උපමේය දෙමින් ඊළඟ සතිවාර්ධි ක්‍රමයේ ඉල්ලා සිටිමි. ආර්ය පරිේශන සූත්‍රය නෙවෙයි කාලබුද්දරක්කිත හාමුදුරුවෝ කෙරුවේ ඒ කාලකාරාම සූත්‍රය. ඒ නිසා මේ අනාගත කෙනෙක් කියලා තියෙනවා. එතකොට මේ ඒ ඒකේ ඒකේ තියෙන එක කියවන්න දැනට ලෝකේ ඉන්න හොඳම කෙනා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ පොත ඒක පරිවර්තන වෙලා තියෙනවා සිංහලටත් ඉංග්‍රීසි එක තමයි Magic of the Mind. මනසේ මායාව කියලා සිංහලට දාලා තියෙනවා ඒ නොමිලේ මම හිතන්නේ ඒකට කිට්ටු කරන්න පුළුවන් පොතක් තියෙනවා කියලා මොකද ඒ තරම් මේකේ බොහොම ලස්සනට මේ කාලකාරාම සූත්‍රය සඳහන් වෙනවා අරිය පරිශන සූත්‍රයේ තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ කාලකාරාම සූත්‍රයේ තියෙන්නේ සංගීතනිකයන්ට අංගුත්තනිකය නිසා අවශ්‍ය වෙන්නේ මේ ඒ කාල බුද්ධරක්කිත හාමුදුරන්ගේ මේක නම් හරි ලස්සනට ලියවිලා තියෙනවා. ඒකට වෙලාව ගන්න එක වටිනවා. මේ මූලධර්ම දැනුම තියෙන කෙනෙකුට කේවල தත්වයක් තියෙන. අන්තිමටම ලස්සන සුද්ධ කරලා ලියලා තියෙනවා පොතේ. මේ කවුරක්වත් නැහැ. ඒකට ඉහලින් යන කතා කරන්නේ. ඒ තරම් මේක මනරමණීය විදිහට ලියවිලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය anu කුමක්ද හඳුන්වා දෙන මෙන් කරුණාවිලා සිටිමි. එම සූත්‍රය anu ලාෆින් බුද්ධා අතර සම්බන්ධතාවයක් තිබේදයි කරුණාවෙන් පහදා දෙන්න. සද්ධර්ම පූර්ණරික සූත්‍රය කියලා කියන්නේ අපේ තේරවාදයේ විසින් කරු කරන්නේ නැහැ. ඒව මහායාන සූත්‍ර. ඉතින් ඒ වගේ මේ ලංකාවතාර සූත්‍රය සද්ධර්ම පූර්ණරික සූත්‍රය වජිරච්ඡේද සූත්‍රය, සූරංගම සූත්‍රය වගේ ඒවා ඊට පස්සේ ලියවිච්ච නිසා හරීම විචක්ෂණයි. ඒ වගේම හරීම වාදයට බරයි. ඒ නිසා හොඳට හිත අවුස්සලා දානවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒවා පසුකාලීන ආචාර්යවරුන්ගේ නිර්මාණ. බුද්ධ දේශනා නෙවෙයි. හැබැයි බුද්ධ දේශනා තාලෙට තමයි ලියවිලා තියෙන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා කියන විදිහට තමයි. ඒක නිසා මේ දෙක අතර සම්බන්ධතාවය මම ඇත්තටම දන්නේ නැහැ. සත්‍ධර්ම පුණ්ඩරික සූත්‍රයයි ලාපින් බුද්ධ කියන අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒක මේ ඇත්තටම තේරවාදී හාමුදුරුවෝ මෙව කියවන එක හොඳ නෑ කියලා තමයි අපිට පොතේ ලියලා තියෙන්නේ. තේරවාද කට්ටිය ඒ මේ මහායාන ඒ සූත්‍ර කියවීම නතර කිරීමක් වගේ එකක් තමයි ඔය මොග්ගලි පුත්තිස් මහරහතන් වහන්සේ කරපු ඒ පොතේ කරලා තියෙන්නේ. ඒ වෙනකොට ඇතිවෙච්ච මේ විවිධ මත මහායාන මත අරගෙන ඒවා ඛණ්ඩනය කරලා දාලා. ඒක මේ නියම ධර්මයේ නෙවෙයි කියලා මම පුද්ගලිකව නම් එහෙම මතක් නෑ මයි ළඟ. මට මට මේ අවබෝධ කාරණා අවබෝධ වුණොත් අවශ්‍ය පොතක් මම කියවනවා. නමුත් මේ සම්ප්‍රදාන කූලව කියන්නේ මේ මහායාන සූත්‍රවල මේ අර විශේෂයෙන්ම තේරවාදී බයලජ්ජ දෙක සදාචාරය අභියෝගයට ලක් වෙනවා. ඒකේ මේ විශේෂයෙන්ම ලාෆින් බුද්ධ කියන එක අපි අපි බුදුහාමුදුරන් කෙරෙහි තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම කැඩෙන විදිහට හදලා තියෙනවා. බුදුරජාණන්සේ කියන්නේ ඊටාමත් විනෝදීව ගත කරන පොඩි ළමයින්ට බොහොම කැමැති නත්තල් පප්පා වෙනුවට බුද්ධ ආගමේ ඉන්න කෙනා. ඒ කතෝලික ආගමේ නත්තල් පප්පා වෙනුවට හදාගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එකෙන් අර බුදුහාමුදුරුවෝ කියාගෙන ඉන්න අපි තියෙන ගෞරවේ කඩලා දාන. ඉතින් ඒක සමානට සමානට මේ තත්තරම පුණ්ඩිතික සූත්‍රයේ පදනම් වෙලා තියෙනවා කියන්නේ මම ඇත්තටම මට මේ වෙනකොට නම් සම්බන්ධතාවයක් මම දන්නේ නැහැ. ගරුදෙන ස්වාමීන් වහන්සේ දැඩි ලෝභයේ ව්‍යාපාදේ වෙනි මනෝ කර්ම නොඑක ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් කර්මපත වන්නාසේ එසේ ක්‍රියාත්මක නොකරන මනෝ කර්ම මගින්ද කර්ම රසය දැනලා පහදා දෙනු මැනවි ඉතින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කර්ම කියලා කියන්නේ ක්‍රියාත්මක කියන වචනේ තමයි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කර්ම වෙන්නේ නැහැ විශේෂම කියන්න තියෙන්නේ චේතනාපූර්වකව නෙවෙයි නම් කෙරෙන්නේ චේතනාම්බික වේ කම්මං වදාම කියලා බොහොම සරල වීජ ගණිතමය සමීකරණයක් බුදුහාමුදුර අපිට දීලා තිනේ කොඟ දෙන්නේ දන්නවා. ඒ නිසා යම් කිසි කර්මයක් යම් කිසි ක්‍රියාවක් කියලා ගමු. නැත්නම් යම් කිසි සංසිද්ධියක් චේතනාපූර්වක නම් කරන්නේ ඒකෙන් හොඳ හෝ නරක කර්ම රැස් වෙනවා. නමුත් ඒක සිද්ධ වෙන දෙයක් නම් උදේට ඉර පායනවා හැන්දෑවට ඉර නගිනවා වගේ ඒ සිද්ධ වෙන දේවල් වලින් කාටවත් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකෙන් පව් සිද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම විපාක ගෙවන්න වෙන්නේත් නැහැ. ඒ නිසා මේ දැඩි ලෝභය ව්‍යාපාද වගේ දේවල් කර්ම ඇති කිරීමේ බීජ ඒ බීජ මල්පල දරුවේ නැත්තම් ඔක්කොම ලගාවේ එක තියෙනවා තිබුණට ඒකෙන් බාධාවක් වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙලා වීතික්‍රමණය වුණොත් තමයි සචේතනිකව චේතනාව නිසා සිද්ධ වෙන්නේ. කර්ණී ස්වාමීන් වහන්සේ ජූනි 4 වෙනි දින ආරණ්‍ය සංස්ථාව පිටු අවුරුදු 60ක පිරිමි නිමිත්තෙන් ජූනි 4 රුවන්වැලි මහා සාභියසදී භික්ෂුන් සිනමක් කරන වර්ණවත් පින්කමක් පැවැත්තේ. ඒ සඳහා දායකත්වය ලබා දී ඇති බැවින් යෝගී භාවනා කරන ඇත්තියක් ලෙස බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගැනීමට ඒ සහභාගීවීමට දැක බලා ගැනීම සුදුසුයි. ඒ නැතුව එය ආමිෂ පූජාවක් හා සම්බන්ධ වන බැවින් පංච උපාදානස්කන්ධයක් ඇති කර ගැනීමට හේතු වේකිදයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට කියන්න තියෙන්නේ මනාපයක් කියලා තමයි. මේ පොදුවේ ගන්න යන්න එපා මේ වගේ දෙයක් කැමති කෙනෙක් කියලා සම්බන්ධ වෙන්න. ගිහිල්ලා ඇවිල්ලා අපටත් කියන්න වැඩුණේ පංච උපාදානස්කන්ධද නැත්නම් පින්ද කියලා. එතකොට නම් අපිට ආදා බෙදා ගන්න පුළුවන් කියන්න අමාරු. මේ යන කෙනා, අහන කෙනා මොන පසුබිමක ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති කරගන්න, සුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගත යුතු කෙනෙක් නම් ගියාට පස්සේක ප්‍රයෝජනක් වෙයි. නමුත් ඒ වෙනුවට ඒ මට්ටමේ ඉඳලා තව එහාට වැඩ කරගන්න පුළුවන් කෙනෙක් නම් ගියාට පස්සේ අර මේ පිරිසත් එක්ක ගැටිලා ගැවසිච්චාම තමයිලාට අර විවේක වෙහිට ඉන්නකොට තිබිට තරම් චිත්ත වීජයක් පාත ගන්න බැරි වෙන්න විදිහ තියෙනවා. ඒ නිසා මේක පොදුවේ කාටවත් කියන්න බෑ. කරගන්න කට්ටිය කරගත්තාවේ කැමති කෙනෙක් ගියාවයි මේක කළ යුත්තක් හෝ නොකළ යුත්තක් කියන්නේ එහෙම මේ සම්මත කරන්න ගියොත් ඒක මේ සමාජ පවතින නීති වලට අපි ඇඟිලි ගස්ස වෙනවා අපිට බලතල නැතුව අපිට අධිකාරී ශක්තියක් නැතුව අපි දන්නේ නැතුව. නමුත් මේ කල්පනා කරලා ලියලා තියෙන එක නම් දෙපැත්ත දැනගෙන ලියලා තියෙනවා. ඒක ලියලා තියෙනවා බුද්ධාලමන ප්‍රීතියක් මේ යෝගී භාවනා කරන ඇත්තියක් ලෙස බුද්ධාලමන ප්‍රීතියක් ඇති කර ගැනීමට ඊට සහභාගී වී දැක බලා ගැනීම සුදුසුද? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ඇති කර ගැනීමට හේතු යකිදයි දෙකම වෙන්න පුළුවන්. කිසිසේත්ම නෑ. ඒක නමුත් යන කෙනාගේ පසුබිම යන කෙනාගේ ඇයි එකට යන්නේ කියලා යා හේතු කරන දක්වන හැටියට තමයි සිද්ධ වෙන්නේ. මම පැවිදි වුණේ මම ජූ නොවැම්බර් 16 ඊට පස්සේ අවුරුද්දේ මාර්තු 27 වෙනිදා ඉඳලා තියෙන පින්කමට යන්න ඕනේ කියලා ඔක්කොමලා ඉන්න සංඝයාංශලා කිව්වා ගල්දුව තමයි ගල්දුවේ කෙරුණේ. ඒකට යන් කියලා. ඉතින් මට දන්නේ නැහැ ගල්දුව කියන්නේ මොකක්ද දන්නේ නැහැ මේ පින්කම් දන්නේ නැහැ. ඊට පස්සේ අන්දාය වන්දනා කරන වෙලාවේදී ලොකු ස්වාමීන්ට එළියට එනවා අපි ගිහිල්ලා පහන දීපම් පත්තු කරලා දෙනවා ඒක ගිහිල්ලා තියලා අපි වන්දනා කරනවා. ඉතින් මම කතා කළේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වාහනයක් යනවායි කියනවා. එනිසා ගල්දුවේයන් කියලා කියනවා මේ දවස් දෙකක් ඉඳලා එන්න මොකද මට අවසරද කියලා. මේ නම ගල්දුවේ පින්කම් වලට යන්න අක්කර ගණන් පහන් පත්තු කරලා තියෙන්නේ කිව්වා. කිසිම යෝග ආයතනට හිත බේරගෙන ඉන්න බෑ කිව්වවට ගිහිල්ලා. ඒක නිසා ගියොත් හිත කඩාගෙන තමයි එන්න වෙන්නේ. දැන් යන්නේ මොන කාරණාවටද? මම කමේ පණ්ඩිත ස්වාමීන්ට අදීර්ඝායස කර. ආ මේ කුටියට ඉලා දවස් තුනම භාවනා කරන්න ඒකව පණ්ඩිත ස්වාමීන් දීර්ඝායසවා දීර්ඝායසවා දීර්ඝායසවා කියලා දවස් තුනම පෝස්ට් කාඩ් එකක් දාන්න ඒකව ඔබ වහන්සේ වෙනුවෙන් මම මෛත්‍රී භාවනා කරා දීර්ඝායස වේවයි කියලා. ඔන්න අපේ ලොක්ක අපිට කියලා දීපු දේවල්. අරිය විහාර බ්‍රහ්ම විහාර තථාගත විහාර යන කෝරේදයි පහදා දෙන්න. අරිය විහාර කියලා කියන්නේ මේ ධ්‍යාන බ්‍රහ්ම විහාර කියලා කියනවා ධ්‍යාන භාවනා සහ මාර්ගඵල මාර්ග ඵල නැත්නම් ඵල සමාපත්තිය වලටත් කියනවා බ්‍රහ්ම විහාර ආර්ය විහාර කියන කතරේ මාර්ගඵලක් තියෙනවා ඵල සමාපatti එහෙ නැත්නම් ධ්‍යාන සමාපatti තථාගත විහාර කියන්න පුළුවන් ඒකටම නමුත් සාමාන්‍යයෙන් අර තථාගත කියලා ਸਰවචනාංශය සඳහන් කරන සමාට රහතන් වහන්සේටත් අපි සම්මත විදියට තථාගත විහාර කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ਸਰවචන් වහන්සේට. නමුත් මට පේන විදියට මේ ඔක්කොම සමාන වචන ආර්ය වංශ සූත්‍රයේදී මේක කියනවා ආර්ය විහාර බ්‍රහ්ම විහාර මේ අනුව වාසය කරනවායි කියලා. ඒ කියන්නේ මේ කාම ආමිෂ ලෝකෙ වෙන් වෙලා නිරාමිෂ ප්‍රීතිය හෝ අවේදිත සුඛය. ඒ දෙකට ඇදිහත් වෙනකොට ඒ ඒ වාසයට කියන්නේ ආර්ය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර කියලා. Uh, shadow could uh, themselves without a parmi. What is your opinion on that? uh, which level can go on without an external guide. Uh, possible without is liberation possible without uh, external help of uh, of a uh, paramita. No. Could you is Can you please read it? Okay, කියවන්න දෙන්න පොඩ්ඩක්. You may just speak loud, eh? The first question was, uh, can one uh, start at a certain meditation progress for years and the meditation experience just repeat it themselves? It looks like. Do you write it there or you are reading by, by yourself? I, I wrote it. Other side? This side is the Ah. question. Okay. So you just repeat the first one. yeah. in one meditation program for over a year. Mm-hmm. And that's what I want to know. It's, uh, it's like the meditation experience repeats themselves, and it's like always falling back, and then go again, falling back, and I want to know if that is possible, and uh, I sometimes have feeling on the last stroke of my practice, or I can, kind of practice. So uh, I would like to ask a clarification. Uh, meditation you can measure by two ways, the way of mindfulness and way of concentration. So, the, I am asking is, those who are uh, gearing toward the inside meditation, they are not much worried about the concentration. They take as the mindfulness as such a criterion to measure uh, the progress. The other, those who are practicing concentration meditation, also known as meditation progress, and then concentration goes up to the high level when the conducive conditions are there. But if you are not repeatedly practicing or if the conducive conditions are not there, the concentration can be scattered off. And But the, even then it does not mean that particular person become unqualified or impotent. Potential is there, but again whenever the conducive condition given, the momentum can, given, concentration can come. But in that respect, those who are taking the mindful path, more uh, durable, uh, so that uh, they mm, hardly lose their confidence. They come to know, even though the mindfulness is not intact, when and where I give the little time and be interested in, mindfulness can be gained. So therefore concentration uh, sometimes disheartening when it's broken down and when next time going to happen, come or go, not much sure. But uh, mindfulness itself can be dropped off, but uh, not much disheartening. Again, you can have a positive hope when compared to the concentration. So therefore, uh, it is not gathering the momentum at a rate, it's always fluctuating. Meditation is not, should I say, it's not, For the, yeah, when you are second time goes there, uh, two things you have to remember. Because what is that? Uh, whenever the first time you come to know certain amount of concentration, for the first time, it has a big uh, thrills and frills. But when you are repeating the same thing, the same thrill and frill will not come. Suppose that you got the concentration and you are in happy and it's, you drop it. Next time even you, with the whole effort and everything, even if you come up to that level, mind never rejoices it. It never get the thrills and frills equally. So therefore with all the effort, you sometimes underestimate telling, I have not gone up to that level. Because the mind never entertain it, not enjoy, rejoicing it. So therefore you have to understand, our valuation of the mind is such whenever you are experiencing same sight, same sound, same smell, same smell, same taste, same touch and the same mental state, the, its thrills and frills reduces. It's uh, the amount of the joy, rejoicing power reducing. So therefore, even if you are not breaking the trend and still maintain the same, slowly, slowly they become day-to-day -day affair. They become second nature. So that that means uh, very difficult, uh, even the same person can't difficult, the second person, uh, it is impossible, it is not comprehensible unless otherwise the Buddha's knowledge. So therefore best is to continue. But we don't have that much of uh, inputs, sometimes not enough time, sometimes not enough other resources. So therefore understanding that forbearance leads to Nibbana. Ivasannā nivan daki in Sinhala also uh, externally the number obstacles which sometimes too much. That is what the, the suffering means. That is the first truth to understand. That only we understand. Even that happens, still we live, still we thrive. But our mind can't tolerate this person like me. Why should this can happen? That is the way of... Huh? Pardon me? that, that is the way whenever I and myself comes, the arrogance and all the kind of things, So you have to laugh at that, laugh at it, telling, this is the way, this is the way, the, sometimes some pains and, and some situation become unbearable, genuinely. But if we have a wrong attitude, that will become aggravated. So therefore, the ultimatum of the meditation is the equilibrium, equipoised concentrate uh, the, the equanimity, upekha. So it says uh, Mangala Sutta, uh, the last stanza it says uh, tapocha brahmacharyacha arya dasthana arya satchana dasana nibbana satchikiriyata etam mangala muttama the ardent practice and the celibate life and I end of it you get the four noble truths I mean understanding four mm, paths and this thing and that is it. And later it says, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේපං after the enlightenment itself you have to go another training hardening or reinforcement whenever you meet met up with the uh, eight vicissitudes of the life how to deal with them how to mature with them the real understanding of the path and fusion knowledge is to preparing you for this equanimity. So that means even after the practicing, there's a kind of a seasoning is there. So that is why the some teacher says, even if you get the first Magga so to say, Sotapanna, uh, some teacher says, uh, even I have made a positive judgment, that particular person came, I myself take one year to pass the judgment about him because during the one year, he has to season. Then only the disciple and the teacher can take. Some teacher says, I need three years. Three years to check whether a particular person is really achieved this or not. Because uh, the day-to-day difficulties, day-to-day visited youths are the only acid test to see whether he or she can tolerate it. So therefore it is uh, ultimate that is happen, and in the nearing the first Magga Jnana, uh, Jnana, that means equanimity towards the formation, uh, that is the way, point where you get the shackles straightened. All the these things straightened because you know everything is Sankhara. So just become uh, neutralized to that. So neutral really is like uh, mind of an Arahant. So in the meditation, our senses become very, very refined. And therefore, value judgment, our um, inquiry mind is very sharp. So therefore, it is irritability is very high. You have to understand we are going to uh, that sphere with our own will and more and more you go there, the senses become very sensitive. So therefore, irritation is there. So uh, that is none of other people's business. It is our own faculties, our own sensation. So go prepared, or go uh, be diligent and be vigilant towards that. It is not your own uh, problem. It's a problem of everyone's. reality people speak, telling everyone think it is my problem. Mm-hmm. It is not. When you are talking only, we share it and come to know uh, the everyone's life history is a novel. It's a bestseller novel, at least for that particular person. The second question was about, uh, you know, Buddha in the scriptures, it's, uh, it's written that uh, one is in Kalyanamita. But uh, from practical aspect, Achan Mara, Achan Shah, and also uh, Sairo, uh, Sundan Sairo, for example, they didn't have Kalyanamita. They did it by themselves, in a way. And uh, is it because of r and if does somebody really need I mean, in case there is none, what to do? So that uh, we can't say the Sunlung Sadhu and others without the uh, the Kalyana the Buddha was the first and foremost kalyanamita. even though it's not living, it is pervading good vibrations are there. So the Buddha is the first and foremost supreme kalyanamita, and his life, Dhamma is there, uh, and the Buddha says even the correct view never happen without to listen to the Buddha. So therefore that is there. So whenever we are living in the Buddha dispensation, uh, we are not uh, mm, isolated. But the thing is you have to really plug it. When you plug in only, uh, you're going to get the real vibration. So if you are not plugged in, then very difficult. Then you feel isolated. So therefore, uh, no one is genius except the Buddha. Others have some uh, comparatively, so therefore we have to say we are now still in the dispensation of the Buddha. But if you, uh, the example given by uh, Pandita Sayadaw is that uh, when you are traveling to an unknown place, two methods available. One thing is the map, the second one is the guide. The map is, if it is a detailed map, you can follow it. But the thing is, until you go to the proper place, the doubt you have to entertain. But whenever you are using a guide, very expensive. But each and every junction he will say, this is a wrong path, this is the correct path. And therefore more and more he is showing, even before going to the destiny, you understand you are on the correct path. So therefore, if you have a live uh, connection or uh, guide, good. But even without that, now maps are available means that are uh, Sutta Pitaka and the instructions of the teachers. So therefore, if the both available, why not have a guide as well as the map and as a compass also. That is what, and for my personal understanding, at the beginning, I was not aware anything, but when you keep on practicing, good friends naturally going to happen. And the way understanding of the Pitaka and the Sutta and the instructions also happen and tactics also come into being. That is a very good auspicious sign to say uh, you are not isolated. There are huge people, but whenever you, uh, until otherwise you come to the proper vibration, you will never get plugged into the uh, the proper vibration. So once it's plugged in, before going to the Nibbana, you start to feel the bliss of Nibbana. You know tension is no more. You know you are in the correct hand in the correct path. So that is uh, somewhat uh, depending on the faith, somewhat depending on the resolute faith. It is not a, uh, uh, the superficial faith. Resolute faith means certain, up to the certain extent, something like uh, up to the uh, your precepts or your moral responsibilities you have already committed and you got the result. And then when you apply little bit onto the concentration, you get little bit of uh, concentration. Likewise, you can uh, make use your own already earned experience and trust upon the future. Uh, that is the way. Otherwise, it is uh, developing attention that is due to the doubt or the bifurc mind. Uh, but anyway, doubt is the source for knowledge. Without doubt, in no knowledge. It's a, it's a epistemological suicide, if there is no doubt. But the doubt is, on the other hand, churning, burning. So you have to have little doubt and little uh, appeasement of doubt. Uh, that is to say, mm, kankha vitarana visuddhi, overcoming doubts. It's a part and parcel of the uh, inside knowledges. So we are day by day investing something. Sometimes we are getting results, sometimes not. So therefore this trip itself is worthwhile. whether whether you get the result or not. So I am going to the next one. ගර්ථ ස්වාමීන් වහන්සේ පංචදෝන සූත්‍රයේදී ආනාපාන සති භාවනා යෝග්‍ය උපක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා කිසිය උපයෝගී කරගත යුතුද යන්න පැහැදිලි කර ඇති අන්දම පහදා දෙන්නේ ගල්කට කැපිලිටි ළඟ වැලිකට ඉවත් කිරීම වැනියයි මට හිතා සිටිමි. මේ අවස්ථාව භාවනා යෝග්‍යා කෙරේ බලපාන අවස්ථාව පැහැදිලි කරන්නේ නම් මැනවි. මේක කියන්නේ ඔය ගල්කට ඔය සඳහන් කරලා තියෙන්නේ ලොකු වැලි ගල්කටයි කියලා සීල ශික්ෂාව. අපි එහෙම කියපු බණමයි මම මේ නැවත සමාලෝචනය කරන්නේ. ඒ අපි කාලයක් මම දන්නේ මගේ ජීවිතේ තිබිලා තියෙනවා කිසිසේත්ම සීලයක් ගැන සලකන්නේ ඔය සීලයක් තිබුණත් එකයි නැතත් එකයි සන්තෝෂෙන් ඉන්න එකයි තියෙන්නේ. දවල් මිගල් තව දනියෙල් උනාට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවෙම සන්තෝෂෙත් හිටියා. එළ කවුරු හරි මට කිව්වනම් සෙල්ලකින් කියලා මම ඒ මනුස්සයට බයිනවා ගහනවා. වැඩ නැහැනේ කාටවත් වැඩක් නැහැනේ මම සන්තෝෂෙක ඉන්නවා කියලා. ඊට පස්සේ තේරෙනවා සීල ශික්ෂාවේ එන්නේ කවුරු කියපු නිසා නෙමෙයි. පිහිටියට පස්සේ අර අනවශ්‍ය ප්‍රශ්න මොකුත් නැහැ. බර කරත්තයක් ගල්වල පාරක යනවා වෙනුවට දැන් බෙන්ස් කාර් එකක් හයි ලෙවල් රෝඩ් එක යනවා වගේ ගමන යනවා. ඕම සුමුදුව යනවා. ඒ ආසංසන්තේ තේරෙන්නේ මොකද අපි සීලය පිළිබඳ සමාදන්ව රැකපු නිසා. නමුත් ඒ වුණාට හිතේ තේරෙනවා තාමත් අර කාම ආශාවල් තියෙනවා, තරහවල් තියෙනවා, නිදිමත තියෙනවා. ඒ ඒ උපක්ලේශ තියෙන නමුත් ඒ කාටවත් බාධාවක් නැහැ. ඒක තාම ක්‍රියාත්මක වෙලා නැහැ හිතේ තියෙනවා. ඊට පස්සේ කවුරු ඇවිල්ලා කියනවා නෝ ඕකත් නැතර කරන්න පුළුවන්. හරියට ආනාපානෙදි ගිහිලා ආනාපානෙ නොදැන මට්ටම සංසිඳනකොට හිතේ කිසිම උපක්ලේශයක් නැහැ. එතකොට ඒක හැක්කක් බව තේරෙනකොට අර ගල්වල පාරක බර කරත් ගිය මිනිහා හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක හයිලෙවල් රෝඩ් එකේ යනකොට ගමනේ පහසුව තේරෙනවා වගේ අතින්දි තේරෙන පටන් ගන්නවා දැන් ආශයන්තරාවක් අහසේ සමබර වුණා වගේ. ඉතින් මේ විදිහට යනවා නම් අපිට හිතා ගන්න පුළුවන් තවත් අජටාවකාශ යානයක් පොළවේ කක්ෂයෙන් ඇයින් වෙලා කුලං කඳුලක්වත් හැප්පෙන්න නැතුව කිසිම පේන දෙයක බාධාවක් නැතුව යනකොට කොහොම හිටියේද? ඒ විදිහට තමයි අනුසය කෙලෙස් වලට යනකොට. ඉතින් මේ උපමා මාර්ගයෙන් පෙන්වන්නේ අපි අඩු ගානේ දැන් මේ වගේ රිට්‍රීට් එකේ ඉන්නකොට දවස් 7 සතුන් මරන්න හොරකම් කරන්නේ නැහනේ. අවස්ථාවක් නැහැ අඩු ගානේ. දෙන්නෙත් නැහැ. හිත යන්නෙත් නැහැ. ආන්න එනකොට අපිට තේරෙනවා නම් මේ gedara ඉන්නවට වැඩිය වෙනස තියෙන්නේ වෙන මොනවක් අපිට කියන්න පුළුවන් කැලේ නිසා නිකන් උයලා කණ්ඩ දෙන හින්දා අත අපිට අතත් තියන භාවනා කරන නිසායි කියලා. නමුත් ඌ හම්බුනට gedaraදී වුණත් හරියන්නේ මෙතෙන්දී අපි දන්නවා ඌමනාවක් වුණත් සතෙක් මරන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ සාන්තිය තමයි අපි මේ උත්ති විඳින්නේ. ඒක තව කොච්චර හේවිද කියලා හිතාගන්න මේ නිවරණ නැති වුණොත් ඊට පස්සේ තව ඇතුළට ගිහිල්ලා හිතාගන්න ඒ ක්‍රමයටම අනුසය කෙලෙසුත් නැති වුණොත් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක මේ මේ නැවත නැවතත් කියන්න තියෙන එකම සිද්ධිය එක එක පැතිකඩ වලින් අන්තිමට රත්තරන් ටික අයින් වෙනවා. හිතේ තියෙන manussකම, හිතේ තියෙන මේ ප්‍රභාස්වරයේ ඉතුරු වෙනවා. කෙලස් ගැලවිලා ගැලවිලා ගැලවිලා යනවා. ඉතින් ඒක නිකන් ගෙවි යෑමක් නැත්නම් තිබිච්ච දෙයක් නැතුණා වගේ තමයි හිතෙන සමායලා නමුත් මේ තිබිලා තියෙන දුක් ගොඩක් එහෙමනම් දුක් ගොඩ ගෙවා යාම තමයි සිද්ධ වෙන්නේ. මේ ප්‍රශ්නේ මම නැවතත් කියනවා පංසුදෝන සූත්‍රයේදී ආනාපාන සති භාවනා යෝග්‍ය උපක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා කෙසේ උපයෝග කරගත යුතුද යන පැහැදිලි කර ඇති අන්දම පහදා දෙන්න. ඒ ගල්කට කැබිලිති ළඟට වැලි කැට ඉවත් කිරීම වැනියයි මට සිතා සිටිමි. මේ අවස්ථාව භාවනා යෝග්‍යා කරේ බලපාන අවස්ථාව පැහැදිලි කරන්නේ නම් මැනවි. ඉතින් ඒකට කියන්නේ කායනුපස්සනාවෙන් සීලයෙන් ආරසා කරගත්ත එකන කායනුපස්සනාදී ආනාපානය සංසිඳනකොට බුද්ධ විඳින විඳිල්ල තුලින් තමයි අපිට කොහොමද ආනාපාන භාවනාවෙන් මේ උපක්ලේශ ප්‍රහාණයට යන්නේ කොහොමද කියන එක අල්ලගන්න පුළුවන් වෙන්නේ. සුතමේ ප්‍රඥාව යනු රාග ద్వේෂ සිටිවිලි වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම සහ ඒ වායේ හිතට එන උපක්ලේශ ප්‍රහාණය කිරීම උත්සාහ කිරීම පමණක් මදයි විස්තර කර දෙන්න මේක සාමාන්‍ය පටලවිලි සහිත ප්‍රශ්න අර ඉස්සර එක වගේ පැහැදිලි නෑ සුත්තමේ ප්‍රඥාව යනු රාග ద్వේෂ හිතවිලි වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම සහ එමගින් හිතට එන උපක්ලේශ ප්‍රහාණය කිරීමට උත්සාහ කිරීම පමණක්මදයි විස්තර කර දෙන්නේ සුත්තමේ ඥානය කියලා කියන්නේ සුත්වාන සංවරයේ පඤ්ඤා සුතමේ ඥාන. තමන් අහපු දේ කරලා බලන්න ඕනේ කියලා හිතුණා නම් ඒ සුත්තමේ ඥානයක් වෙලා තියෙනවා නැත්නම් ඒක ඥානයක් වෙලා නැහැ. එහෙනම් මුනිනම උපකලයට වතුරක් කරා වගේ මොකක් හරි සීලය හෝ සමාධි හෝ ප්‍රඥාව අහනවා විතරයි. හැබැයි ඒක අහනකොට සද්දාකද මම මේක කරලා බලන්න ඕනේ කියලා හිතුනොත් එයා ඒක කල්පනා කරලා බලනවා මේක වටිනවද කියලා. ඒ තාක් යනකම් ඒ අසුවිරු ඥානෙට කියන සුතමේ කියලා මේ වගේ රාග ద్వේෂ හිතවිලි ප්‍රහාණය කිරීමම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිල් ලකින එක වෙන්න පුළුවන්. සමාධිය වෙන්න පුළුවන්. ඒක නිසා සුත්තමේ කියලා කියන්නේ ඇහිමෙන් සෝතාවදානේ පඤ්ඤා ශ්‍රාවකයෙක් වශයෙන් කරන එක ස්වාමීන් වහන්සේ පහස් සඳහන් කරන ප්‍රශ්නේ මගේ හිතට වරින් වර පැන නගින එකයි. අපි පළවෙනි දිනේ සමාදන් වුණු අෂ්ටාංග සීලය නොබිඳී පවත්වා ගැනීම සඳහා අපර භාගයේ දවල් දාන ගැනීම පසු කිරිතේ බිස්කට් වැනි හකුරු හැකිරි තලකරලි ආදී ආහාර ගැනීම සීලෙ බිඳනවාද? ඔව්. ඒක කතා දෙකක් ඇත්තේ නෑ. අපි මේ අරණිය අපි ගන්න ප්‍රතිපත්තිය ඇරියට තමයි හෙන්දවරුවට ටොනික් තමයි අරගන්නේ. එහෙම නැත්නම් ගිලම්පස එතකොට මේ කිරිතේ වල තියෙන කිරි බිස්කට් ඒවා ආහාර වලට වැටෙනවා. හකුරු වලට තනිකර හකුරු ප්‍රශ්නයක් නැහැ. තල කැරලි වල ආහාර ගන්නට වැටෙනවා. ඒව ගත්තාම විකාල භෝජනෙට අහු වෙනවා. ඒක නිසා ප්‍රවේශම් වෙන්න මම කිව්වා මොළො එකේදිම සිද්ධ වෙලා මම කිව්වා මේ මේස 12න් පස්සේ කිසිම ආහාරයක් තියන්න එපා කියලා. එතකොට මේ මොනවාද මේ වයරින් කරනකොට පොඩි උන් ඉන්න ගෙවල් වල එක්ස්පෝස් වෙන්න තිබ්බොත් වද්දා ගන්නවනේ උන්. ඒ නිසා ඒක පාස් කරන්න ඕනේ හුලං කරන්ට් වදින්නේ නැති විදිහට. හැබැයි කරන්ට් එක කවදාකවත් පැනලා වදින්නේ නැහැ. අත ගැහුවොත් තමයි වදින්නේ. නමුත් ඒකට අරස ක්‍රමයක් තියෙනවානේ. ඒක නිසා නමුත් මේ අහන එක හොඳයි. මොකද එතකොට තම තමන් වශයෙන්මුත් අරසන විතර තිබ්බත් තමන් වැළඳුවොත් තමන්ගේ ශික්ෂාපදේ කැඩෙන නිසා. දෙක වැරදීමකින් පන්සිල් පළවෙනි ශික්ෂාපද දෙක කියවුනොත් ආර්යසත්‍ය සිල්පද කැඩෙනවා. නැත්නම් චේතනාව තමයි බලපාන්නේ. සිල්පද අටසිල් සමාදන් වෙච්ච එකන පන්සිල් සමාදන් වෙනකොට අටසිල් ප්‍රහාණය සිද්ධ වෙනවා. එතෙන්දි චේතනා මොකද්ද කියලා බලනවා නම් ඒකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. මේ කියන්නේ පැහැදිලි කිරීමක් කරුණාවෙන් කර දෙන මෙන් කවුරුන් ඉල්ලා සිටිමි. මෙහෙම කෙරුවත් මේක 100 100ක් පැහැදුනා වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච දවසේ තමයි සීලය පිළිබඳ පිළිසිදුවක් එන්නේ. එතකම්ම මේ වගේ ප්‍රශ්න අහා සුද්ධ කර කර සුද්ධ කර ගියාම අවේ අවේක්කප්පසාද සීලය අවේක්කප්පක මොකද්ද කියන්නේ අවික්කප්පසාද නෙමෙයි ඒකට කියන්නේ අරියකන්ත සීලය කියලා. අරියකන්ත සීලයක් පාටපත් වෙලා පව් කරගන්න බැරි தත්වෙට බහු කිරීමට අබහුවේ தත්වෙටපත් වෙන්නේ සෝවාන් වෙනකම්. ඉතින් ඒකම් මතක තියාගන්න අපිට 100ට 100ක් සීලේ ගන්න බෑ. අපිට පුළුවන් ඊට වැඩිය පොඩ්ඩක් හොඳින් කරන එක විතරයි. අයියට වැඩි ටිකක් හොඳින් කරන එකට කියන අදිශීල සමාදානයි කියලා. ඒක නිතරම හිතේ තියාගෙන ඉන්න මම කරගෙන යන වෙලාවේ එන්නේ ලාමක වෙනව නෙවෙයි හැකිතරමින් ශිල්පදකලේ ගෞරවේ විස්තර දැනගනිමින් ඉදිරියට ඉදිරියට යන වගේම ප්‍රධානම දේ මට කියන්න තියෙන මේ ශිල්පද පිළිබඳව කැඩිච්ච ශිල්පද පිළිබඳව හෝ පශ්චාත්තාපුණයි කියලා කිසිම ලාභයක් නැහැ තනි සුද්ධා ලාභයක් තියෙන. ශිල්පද කරනවා කියලා පශ්චාත්තාප වීමෙන් මොනම පිනක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නීවරණයක් වෙනවා. ඒක නිසා ඒකට කළ යුතු පිළියම කරලා කරලා ඉවර කරනවා මිසක් ඒ කල්පනා කර හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. අයි වෙන්නේ හිත නරක වෙන එක. වෙන වැඩක් කරන්න තියෙන අර ධෛර්යය ප්‍රසන්න භාවය එන්නේ නැහැ. ඒක නිසා වෙච්ච මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා වෙච්ච එක වෙච්චාවයි හිත සන්තෝෂෙන් මත්තර නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඉතින් ලිඛිතව ඔච්චරයි තියෙන ප්‍රශ්න. ඉතිරි සමාදන් වෙනවා මට වේදවාදී සුඛමාලා ගන්න විදිහට කියලා. එතකොට දැන් අපේ ශරීරයේ හුඟක් මෙලයින් පිළිච්ච අද්භූත ශරීරය ඒකට සුවඳ සබා කියලා ගහලා ඒ අපවිත්‍රේ සාමාන්‍ය ඒකට එහෙම පාවිච්චි කරුවට වරදක් දෙන්නේ නැහැ. නැත්නම් හොඳටම සැලකිලිමත් වෙනවා නම් සංඝයා වහන්සේලාගේ සං ඇයි සංඝයා වහන්සේලාට කියලා දෙනවා සුවන් සබන්වත් පාවිච්චි කරන්න එපයි. මේ එයා මේ මොකද මට මතකයි මේ ඔය මේ ධම්මනිසන්ති ආම්දුරෝ මෙහි ඉන්න කාලේ වැඩි. එන්නේ. යන කාලේ ජර්මනි යනකොට සන්ලයිට් කැල් තමයි ගෙනියන්නේ. මොකද සන්ලයිට් වල විශේෂ ගඳක් සුවඳක් නැති නිසා. දැන් මේ ළඟදී අපි සම්මතයක් වශයෙන් ලයිෆ් බෝයි බාර අරන් තිබ්බා. දැන් මෑතකදී පටන් ගත්තා ලයිෆ් බෝයි සමන් වලට සුවඳ දාන්න. ඉතින් එතකොට දැන් ආයෙසරයක් ඒකත් ගන්න බෑ. ඉතින් කවුරු වෙලා පූජා කරන වෙලාවේදී අපි බාර ගන්න නැතුව නෙවෙයි. නමුත් සමහර සංඝයා ඒක ගණන් ගන්න ඇත්තටම සමහරට පාවිච්චි කරනවා. නමුත් මම දන්න සමහර සංඝයා පැහැදිලිවම බක බලා ගන්නවා. එහෙමවත් ගන්න නැති වෙනවා. මම ওই පළවෙනි සැරේ මෙල්බන් ගිහිල්ලා මම ඒ වෙලාවේ ගොඩාක් මෝඩකම් කරා. හුඟක් එළියේ සක්මන් කරා. අක්මකට මම උගුරැමර කළා මුළු හැමම පැලිලා මම යන්න පටන් ගත්තා. හැම බලන් යනකොට ඒ අඳ ගන්න කියන ඕනම හිත එක සාංශු මේ සර්පින්ගේ හැව හදනවා කියලා එකක් තියෙනවා. ඒ වගේ දෙයක් වෙන්නේ මේකට ඒ කටි ක්‍රීම් જાතියක් ගන්න. මම කෝය හැම ක්‍රීම් එකෙම සුවඳයි. නිසා නෑ හන යන්නේක ගියාවයි කියලා. ඉතින් සම්පූර්ණ හැම මේ කැඩි කැඩි කැඩි කැඩි යන එක. තද අමාරුවක් නෑ බලනකොට තමයි මේ අතින් ගා පුළුන් ගෑවිලා වගේ. අල්ලේ ඊට පස්සේ ඇවිදලා ඇවිදලා ඇවිදලා මට ගෙනත් දුන්නා මේක හොඳට බලන්නයි කිව්වා. ඒ මොකද ඒ හැම පරිසරේ හරි බියලි ඒක පාරට හැම වේලෙනවා. වේලනාට පස්සේ ඒක ගෑවේ නැත්තම් පුපුරනවා. සීතල නිසා නාන්න වෙන්නේ උණු වතුරේ. උණු වතුරේ නාපු ගමන් අර හැමේ තියෙන වර්ණ ස්තරේ සම්පූර්ණයෙන්ම ගලවලා යනවා. දාඩි වලින් ඇවිල්ලා තියෙන ඒ තට්ටුව ගැලවිලා යනවා. ගැලවිච්ච ගමන් අර වියලිකමට අහුවෙච්චාම මේක කුයි කුයි කුයි කුයි කුයි කුයි ගන්නවා. නෑ කොම් පළු දාන. ඉතින් ඊට පස්සේ මට අරන් දීපු ඒක අරන් ඉවිලා ගිනල්ලා අතට අරන් මිරිකලා පෙන්නලා දුන්නා මේකේ ස්වාමීන් වහන්සේ හොඳ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඒක තාමත් මයි ළඟ මන් තියාගෙන ඉනවා. දැන් තියෙනවා જાතියක් හොයන වැස්ලින් විතරක් හදලා වෙනම ඒ මිනිස්සු දන්න කට්ටිය ගෙනත් දෙනවා. ඒකට මට ගිය පාර ගියලාදී ටොරන්ටෝ වලදී හම්බුණා මේ භාවනා කරන්න ආපු මුස්ලිම් කෙල්ලා. ඒ ළමයා කරන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානය. ඉතින් මට හොඳ සෙන්ට් එකකුයි චොක්ලට් එකකුයි තමයි ගෙනත් දුන්නේ මේ භාවනා කරලා තෑග්ගට. ඉතින් ගුණට පස්සේ ඒ ළඟ හිටපු කට්ටිය කිව්වා ඔන්න ස්වාමීන් වහන්සේත් මම කිව්වා ඒ ළමයා එක දුන්නට හිතමනාපනේ ඊර්ෂ්‍යා කරන්න වටින්නේ නැහැ නේ මම කො මං කෙල්ලෙක් එක්ක ආලෝච තමයි වැඩේ කියන්නේ. ඉතින් මං ඒ ළමයට මොනවක් කියන්න ගියේ නෑ. මොකද කියලා යාට වැඩක් නෑ නේ. නමුත් දෙනකොට භාවනා කරනවා. නමුත් මේක මට සැකයි හැම දසසිල් සමන අටසිල් සමාදන්ගෙන ගියත්තන කරන්න පුළුවන්ද කියලා. ඒ මොකද ඒ ගන්ධ සුවඳ නැති සබන් කියලා හෙව්වොත් හරියට එළියට ගිහලා එළවලු ආහාර හොයනවා වගේ. එළවලු ආහාර ගන්න ගියොත් මේ සාමාන්‍ය ආහාර වලට තුන් ගුණයක් ගණන්. ඒ සබන් જાතියක් කිව්වොත් ගන්ධ සුවඳ නැති කියලා ඉතින් ඒක වෙන්නේ නැහැ. ඔය ක්‍රීම් එකක්, ඉෂේ ගාන එකක් මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක නිසා ප්‍රවේශම් වෙලා මෙහෙන් මොනවා හරි අරගෙන ගිහලා බේරුණොත් මිසක් එහෙම නැත්නම් පාවිච්චි නොකර නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ බුරුවේ ඉන්න කාලේ ඒ අපිට අපිට උගන්වපු ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා එහෙට එන ලක්ස් කැටේ පිට කොලේ ලස්සන සුරූපිකා වගේ මූණ තියෙනවා. සබන් කෑල්ලේක එම්බෝස් කරලා තියෙනවා. එතකොට මේ සබන් කෑල්ල අත ගන්නට හම් වෙන සුමුදු බවත් ගෑණියගේ මූණත් අත ගන්නකොට රාග හිස්ලක් ඇති වෙයි කියලා සබන් කෑල්ල බිත්තියේ උලලා පාවිච්චි කරනවා. ඒ මොකද කරන්නේ? ඒ ශානන්සේ විනයට තමයි නායකත්වයේ තියෙන කියනකොට ප්‍රශ්නයක් ආවම හරියට විස්තර කරලා කියනවා. ඉතින් මේකෙදී අපි තේරුම් අරගන්න ඕනේ අපිට ඒ වගේ හැඟීමක් එනවා නම් අපිට ඒක අරසා බීමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී ඈ දැන් මට එහෙම කියන්න බෑ. අර ඉස්සලා එක්කෙනෙක් ඇහුවේ මයෙන් අර මොකද්ද ප්‍රශ්නයක් අහලා දෙන මොකද්ද මේ පින්කමට යන්න දෙපාද කියලා. මේ වගේ දේවල් කරුණාකර මතක තියාගන්න සරුවච්චන් වහන්සේ වගේ විශාල ශාසන ඇති කර නැත්තො මේ වගේ වැඩිපුර විස්තර වලට යන්නේ නැහැ. ඒකල කියනවා මේකෙදී ප්‍රශ්නේ තියෙන ඔබ හිත බේර ගන්න ඕනේ. හිත රාගයටපත් වෙන්නේ නැති වෙන බේර ගන්න ඕනේ. ඒ බේරා ගැනීම සඳහා කල යුත්තේ කරන්න. ඒතකොට මගේ හිත එච්චර රාග රත් වෙන්නේ නැත්තම් මට තමයි ඒක පාවිච්චි කරත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මන් දිහා බලාගෙන වෙන කෙනෙක් මොකද හිතන්නේ? එයා ඒක බාරගන්නේ අර රාගයට සම්බන්ධ කරලා චේතනාව සම්බන්ධ කරන්නේ අර ආමදොත් පාවිච්චි කරන මටක් කොමන්නේ කියලා. මුචේ ඉතින්දී අපි ලොකු සාන්ති කිව්වේ කරන දේ නෙවෙයි නම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි වැරදි නෙවෙයි අපි මැරුණාට පස්සේ මොනවද කියන්නේ මිනිස්සු. අපි ඊතර කල් යන ආදර්ශය මොකද්ද? එච්චරයි බලන්න ඕනේ කියලා. ඉතින් එතකොට රහත් උනත් අර නීති ටිකම එහෙම ගෙනියනවා. මොකද නැත්තම් රහත් උනට පස්සේ සෙල්ලම් කරන්න පටන් අරගත්තොත් ගෝලයා හිටගෙන කරනකොට ගුරුනා ගුරා ගොරා ගුරුනාද හිටගෙන කරනකොට ගෝලයා මොකද කරන්නේ? හිතන්නේ ඒ නිසා අවුරුදු 2500 එනකොට මේ මට්ටමේ රැකෙන්න ඒ ගුරු ස්වාමීන් වහන්සේලා නැත්නම් ඉගිරාපෙතු මොන්න තරම් මේකට ආදර්ශයක් වෙන විදිහට හිතලා Tamange සැප සමත පැත්තක දාලා රැක්කද කියලා හිතනකොට හිතෙනවා මේක කවදාකවත් මුදලකටවත් ලාභයකටවත් සත්කාරයකට නම් කවදාකවත් මේ රහස මෙතෙන්ට කයින්නේ මම මම දැක්කේ ඔය ඔය අපි ඔය කතා කරන මට්ටමේ මගේ ඇස් දෙකට දැක්ක දෙනමයි ඔය මීටර් කියලා අපේ හිටපු ලොකු සංසී දැන් ওই බුරුමේ ඉන්න පන්දි ස්වාමීන් වහන්සේ හැම වැඩක්ම කරනකොට හැම වෙලාවෙම බලන්නේ මේකට සම්බන්ධ වෙන දෙවෙනි පිරිස ගන්න ආදර්ශය මොකක්ද කියන එක ඒක වෙනුවෙන් පුදුම වෙහසක් ගන්න. කරන දේ නෙමෙයි. දැන් දිනු පෙරදුනා ඒක නෙවෙයි. මේ කට්ටිය පස්සේ නැති තැන අපේ ගුරුනාන්සලා මෙහෙමයි කිරුවේ කියලා ගන්න ආදර්ශය. ඒකට ඇත්තටම අපිට මං හිතනවා මං වගේ මිනිසෙකුට සාවරු ගාන පුරුදු කරන්න වෙනවා. තව කෙනෙකුට ආකල්ප සම්පත්තියක් ඇති වෙන විදිහට වැඩ කරන හැටි. ඉතින් ඒක කරන්නේ ඉතින් කොණ්ඩේ පැහෙන්න ඕනේ, අම රැලි වැටෙන්න ඕනේ, හැරමිටියක් අතර ගන්න ඕනේ. එතකොට තමයි එන්නේ. ඒ නිසා ඒක මේ මට මේකෙදි මෙම කියන එක හොඳ නෑ ඔයගොල්ලෝ මාත් එක තරහ වෙනවා ගිහිකම එපා වුණේ උතනදී මට තේරෙනවා මේකේ යන්න මට්ටමක් තියෙනවා ඉන් එහාට මොනම જાතියකවත් යන්න බෑ ගිහිකම ඉඳගෙන ඉතින් මම ආශ්‍රය කරුවේ ඔක්කොමලා ගිහි භාවනා කරන අය. ඒකට කිව්ව ඕනේ නෑ අපිට මේ අපි ඉන්නේ කරමු කියලා. මොකද බොහොම ස්තුතියි. හැබැයි මට අවස්ථාවකවත් මම පණිනවා බැලලා කරන්න. මේක ඉඳගෙන ඉන්නකොට කරන්න බැරි තත්ත්වවලදී මට ඕන දේ මට කරන්න ඕනේ කියලා. ඉතින් මේ නිසරණට අපි ගැන මම ඇති සන්තෝෂ වෙනවා. මොකද මේ වෙනකොට කීප දිනක් මම දැක්කා ඒ ස්වාමීන් වහන්සේලා පුළුවන් තරම් ඒ තමන්ගේ ඉදරම් පින සනසගෙන වැඩි ගෝසාවක් මුකුත් නැතුව ආරස්සාව ඉස්සර කරගෙන යන ගමනක් තිබුණා. දැන් ඇවිදිනකොට මම දන්නවා කලාතුරකින් කෙනෙක් තත්තරපත් වෙලා නැහැ. නමුත් ඒකට උත්සාහ කරන අය ඉන්නවා. බොහෝම කලාතුරකින් අනික් කට්ටිය මේ කාටවත් පේනවට සිල් දැකලා නැති වෙනකොට ඉඳුරම් පිනවනවා. ඒකට කරන්න දෙන්නේ. ඒකට ඒ ඇත්තන්ගේ ක්‍රමය. ඒක ඒගොල්ලෝ කරගත්තා. නමුත් කලාතුරකින් දකිනවා එයත් එලි පිටත් හැබැහිනුත් ඇත්ත தත්ත්වය කියලා කරන ඇත්ත. ඒක මේ ජීවිතේ මේ මනුස්ස ලෝකේ හරිය අමාරු. හරි අමාරුයි මොකද ලෝකයේ හැදිලා තියෙන හැඟුම් පිනවන්න. ලෝක හැදිලා තියෙන මවාපාන්ට, ලෝක හැදිලා තියෙන රංගපෑමට. ඉතින් ඒ තීදි කවුරු හරි අවංකව කටයුතු කරනවා කිව්වම ඒක ඉතින් සාසන සේවාවක් ගැන හිතලා තමයි කරන්න තියෙන්නේ. හැම වෙලාවෙදීම සිව්පසේ සම්බන්ධ වෙනකොට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස අපි ගියන්නේ කියනනම් ඇඳුම, කෑම, ඉඳුන් හිටුන් සහ බෙහෙත් හැම වෙලාවෙදීම බලන්න පරෝජන සලකලා. ඒක අරියවංශ සූත්‍රයේ තමයි මේකට තියෙන එකම සූත්‍රයේ. ඒකෙදී කියලා තියෙන්නේ සන්තුට්ඨෝ හෝති iter iter චීවරේ. ලදයම් චිවරකින් සතුට වෑම්. ලදයම් පිණ්ඩපාතකින් සතුට වෑම්. ලදයම් සේනාසනකින් සතුට වෑම්. ඉතින් හරිය භාවනා කරනවා. නමුත් ලෝකේ අපිට හදන්න බැරි නිසා සමහර වෙලාවට වවුලාගේ දෙට ගියාම වැවිලි එල්ලීලා තමයි ඉන්න ඕනේ. පුටු ඉල්ලලා බෑනේ එතෙන්ට ගියාම. ඒක කරන්න වෙනවා. නමුත් ආපහු තමන්ගේ මට්ටමට ආවට පස්සේ අර පුරුදු පරිසරය තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ස්ථිරව කියන්න එපා. සුවම් සමන්ජාති සියල්ලම දුරු කළ යුතුයි කියලා. මොකද ඒක ඔක්කොටම කරන්න බෑ. නමුත් Tamanට ගන්න පුළුවන් නම් ආදර්ශය මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා 100ක් ඒත් කරන්න බෑ. නමුත් අඩු කරන්න පුළුවන්. අඩු කරගෙන කරගෙන යන්න ඕනේ. හැබැයි කවුරු හරි එතෙන්දි හොඳට මම කියනවා පැහැදිලිවම මේක ඉරක් ගහලා තියාගෙන ඉන්න. දැන් මම ගත්තා යෝගේ තීන්දුවක් කියලා. මම තීන්දුවක් ගත්තා මම බොහොම මධ්‍යස්ථ ප්‍රමාණය ගතනවා. මෙයාව දකින්න බොහොම සුකෝපභෝගී කියලා. මෙයාට හොඳම සබන් ඕනේ. එතකොට මෙයා දිහා මට පහත් කරලා හිතුනොත් ඒක අර සබන් ගාවට වැඩි අකුසල කර්මයක්. මේ සබන් නොගාන මම හොඳයි. මේ මිනිසයා සෞතුයි කිව්වට පස්සේ මේ තවත් මනසකට පහත් කරලා සලකන්න මේ මනුස්ස මනසේ මට අයිතියක් නැහැ. ඒ අත්ත්ුක්කසන පරවම්බන එනවනම් එහෙනම් ওই සිල්පත රකින්නට වැඩිය හොඳයි. නිසා ඒ අරිවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තායචපන චීවර සන්තුට්ඨියා නේව අත්තුක්කංසේති නොපරම් වම්බේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. උඹ ඒ තාමත්ම සරල සිවුරකින් සන්තෝෂයෙන් පුරුදු වුණාට ඒ ගුණය ගැන සලකලා වෙන ලස්සන සිවුරක් අඳින හාමුදුරුවෝ දැකලා හා ඊ හාමුදුරුවෝ මේවා බලන්නේ විනය සලකන්නේ කියලා එයා පහත් කළ සලකුවොත් හෝ තමන් උසස් කළ සලකුවොත් ඒ එන කිලේසේ තමන් වටිනා සිවුරක් ඇඳලා ලබා ගන්න කෙලෙස් වලට බරපතලයි. එතනදී තමයි නියම සතිය, නියම සම්පජඤ්ඤය, නියම දක්ෂකම ඇති කරන්නේ. ඒ දක්ෂකම ඇති කරනකොට අපේ ගුණයක් නිසා හෝ නුගුණයක් නිසා හෝ කාටවත් කෙලෙස් ඇති කරන්න ගියොත් වග වෙන්න ඕනේ. ඒකට වග කියන්න ඕනේ. ඒ ටික කියවෙන්නේ එකම ධන විපස්සනා විතරයි. ඒක දානෙදි කියලා දෙන්නත් බෑ, අත්‍තර කරන්න බෑ. දානෙට අදාළ නෑ ඕක. සීලයට අදාළත් නෑ. සමාධියට අදාළත් නෑ. විපස්සනා කරනකොට ඒ ඒ ශික්ෂණයේ හික්මීමේ සදාචාරයේ ඉහළම කැල්ල තියෙන්නේ කොච්චර ගුණවන්ත වුණත් කිසිසේත්ම කාටවත් එකකින් ඉඟියක් වෙන්න දෙන්න එපා. අඳුරයක් වෙන්න දෙන්න එපා. උසස් පහත් කළ සලකන්න එපා. රහත් උනත් නිවන් දැක්කත් සම්පූර්ණ පෘථග්ජන විදිහට ගත කරමින් අඟවන්නේ නැතුව ඉන්න. මුළු තේරවාදී මුළු තේරවාදයේ පමණමයි ඔය ඇවිදින කොටත් පේන පොත් කියලා කියනවා ಗುಣ වසාගෙන ජීවත් වීමේ එකම උපදේශය දීලා තියෙන අපේ තේරවාදයේ විතර. අනිත් ඔක්කොම ಗುಣ ප්‍රකාශ කරනවා. ಗುಣ හුවා දක්වනවා. ඉතින් ඊට පස්සේ ඒක නිකන් බිස්නස් තමයි. මේක නෑ කොච්චර හරි ಗುಣ වඩන්න කියන. වඩලා කිසි කෙනෙකුට නොපෙන්න සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙන්න කියන. එහෙම නැත්නම් මං හිතන්නේ මේ මෙච්චර මේ මූලධර්ම බලවේග තියෙද්දි විවිධ ආගම් වලින් මේ බුද්ධ ආගම අවුරුදු 2600 රැකුනේ රණ්ඩු කරලා නෙවෙයි. කවදාකවත් යුද්ධ කළා නෑ අපේ. ඕන කෙනෙක් ඕන විදිහට කඩා බෙදා ගත්තා වයි. හැබැයි කාටවත් පෙන්වන්නට ලකුණු ගන්න නෙමෙයි කරන ටික කරනවා. ඒ ඒ කියන ඔය ඒ ගුණය පහුගිය අවුරුදු 20 ඇතුළත වැඩිමක් සිදු වෙනවා සුළු ජනගහනයක් අතරේ. ඕම සුළු පිටසක් ඉන්නවාද තරුණ තරුණියෝ අර රංගපෑම නැතුව නියම අවශ්‍යතාවය සලකලා වැඩ කරලා හිත පරිසම් කරගෙන ජීවත් වෙනවා. හැබැයි ඒක මම පැහැදිලිව කියනවා බෞද්ධයන්ට විතරක් සීමා වෙලා නැහැ ඒක. මම ඇමරිකාට ගියාට පස්සේ මේ හිටියා හම්බුණා මට මේ කෝටිපතියෙක් ලංකාවේ මිනිස්සේ. ඉතින් ඇවිල්ලා එම් බනහන්ට කවුරු හිටියෙත් නැහැ. ඒ මිනිස්සයා තව තුන් හතර දිනක හිටියේ. ඉතින් අන්න ගහන කිව්ල කිව්වා යා මේ අයිස්ලන්තේ තියෙන හිම දියවිච්ච වතුර ගෙනල්ලා ඇමරිකාවේ විකුණනවා. ඒක ආයේ බිස්නස්. ඒ නිසා ඇමරිකාව බොහොම ගණන් ගන්න කරන්න බෑ. ඉතින් එයා කියනවා මට ඕන ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් ගෙන්න මේ පැත්තේ මිනිසුන්ට බණ කියවන්න මෙහි ඉන්නේ කෝටිපති ඇමරිකන් කාරයෝ විතරයි කිසිම ආගමක් නැහැ හැබැයි වැඩ පිළිවෙල තන්නේ කර ඉතාම ගැඹුරු බුද්ධ ආගමකට සමානයි කවදාකවත් කියාපාන්නේ අන්තිම සරල ජීවිත ගත කරන්නේ කිසිම කෙනෙකුට හානියක් කරන්නේ ඒ මිනිස්සු බුද්ධ ආගම ගැන දන්නවනම් මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියලා ලොකු සද්ධාාවක් ඇති වෙයි කියලා හැබැයි ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ හැදිච්ච මිනිස්සු විතරයි මම ආශ්‍රය කරන නිසා දන්නේ මූල ධර්ම ටික කියලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. හැබැයි වැඩි සෙනගක් නැහැ. ඕ මේ එක ගේක ඉඳලා තව ගේට යන්න කාර් එකේ යන්න ඕන. විශාල වතු විඩම් වල තියෙන ඉඩයි. ඒ වගේදී මේ මිනිස්සු නොදැනුවත්වම ඒ ශිෂ්ටාචාරය ඔය මේ හාමුදුරුව හොමගම කොණ්ඩඤ්ඤ හාමුදුරුව අහලා තියෙනවා. හොමගම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්ලාම අප්‍රිකාවට ගිහිල්ලා තියෙනවා. අප්‍රිකාවට ගිහිල්ලා ඉවරලා වාඩි වුණාට පස්සේ ඒ ගෝත්‍රනායකයා අප්‍රිකාවේ අප්‍රිකන් ජාතිය කළු ගෝත්‍ර නායකය ඇවිල්ලා ඉවරලා එයාගේ ක්‍රමයට මේ ශාංශයට ගෞරව කරා. අනික් ගෝත්‍රිකව දන්නේත් නැහැ. අනික් කෙනෙකුට ගෞරව කරලත් නැහැ. හැබැයි එයා කතා කරන්නේ භාෂාව දන්නේ නැහැ. දවස් දෙක තුනක් ඉන්නකොට එයා ස්වාමීන් වහන්සේ පරිවර්තකය දාලා ගෝත්‍ර නායකය ඇහුවලු "බෑ ඇයි මට වැන්දේ" කියලා. නෑ වැන්දා නෙමෙයි කොහොමද ඒ ගෞරවේ. එයා කිව්වලු ඔබ වහන්සේ ආඩුම ප්‍රමාණයක් අරගෙන ආවේ ඔබ වහන්සේ විතරයි. ගමන් මල්ලේ පුංචි මේක තිබ්බ ඔබ වහන්සේ ළඟ ඒ සෑහෙන දිනු මිනිහෙක් කියලා මට තේරෙනවා කිව්වා. ලොකු ගමන් ළඟ උසගෙන ඇවිදිනවනම් එමස දන්න බොහෝම තව දිනු වෙන්න ඕනේ ආදර කෑදර වැඩි කමක් තියෙන මේ ගෝත්‍රිකයේ කතා කරන්නේ. ඔබ වහන්සේ ඊටාම අඩු ප්‍රමාණයක් කරගෙන ආපු නිසා ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් මට තේරෙන ඒ තමයි මගේ ගෞරවය කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ මිනිස්සු මිනිස්සු මනින්නේ නැහැටි. මිනිසෙක් මනින්නේ මිනිස්සු ඕනේ දැනකට යනකොට ලැබිච්ච දේන් ජීවත් වෙන්න දන්නවනම් හොඳම හොඳ බාලදක්ෂයෙක් තමයි. හොඳම හොඳ වැඩ දන්න මිනිහෙක්. ඉතින් ඒ ඒ ක්‍රමයේ බලනකොට පේනවා මේ හැම මිනිසයා තුළම බුද්ධ ධර්මයේ කොයි එකෙත් වේවා ගැතුලෙන් බලනකොට අපි සමානකමක් තියෙනවා. ඇතුලෙන් බලනකොට කාටත් වටිනාකම් තේරෙන ගතියක් තියෙනවා. ඒක ආගමකින් හිර කරන්න ඕනේ. අපිට ඕන කරලා තියෙන්නේ මේ හිතේ තියෙන ආතති ගතිය අයින් වෙච්ච ගමන් අර මනුස්සකම එනවා. ආතතියක හිර වෙච්ච ගමන් ඉතින් අපි යක්කු වෙලා ගහ බැනගෙන රණ්ඩු කරනවා. ඒ නිසා සබන් කැල්ලෙන් පටන් අරගත්තේ ටිකක් දුර දිග ගියා කතා. දැන් අපි අපේ ගෙවල් වල තියෙන යම් වස්තුන් මුදල්ෝ ගණන් කරලා ඉන්න ඒ ස්වරූපේ ආරක්ෂා කරගැනීමට වේදු තියෙන එක ඒක මේ තණ්හාව ඒක ආරක්ක සම්පදා. බුදුන් කියනවා උත්ථාන සම්පදා ආරක්ක සම්පදා සමජීවිකතා කල්යාණ මිත්‍රතා කියලා ගිහි කෙනෙකුගේ ජීවන ක්‍රමය හතරකටකට කරලා තියෙනවා. ඒක විවෘත තැනක තිබ්බොත් හොරුවෙක් හොරෙකුට හොරකම් කරන්න හිතුනොත් ඒක හිතෙන විදිය තැනක තිබ්බනම් ඒ අපේ දෝෂයක්. ඒක උතාට පිටින්නේ මේ මනුස්සයා ගරු කරලා තියෙනවා ලොක් කරලා වහලා තියෙන්නේ. නෑ තෘෂ්ණා වෙන්නේ අනුන්ගේ දෙයකට තියෙනක හෝ දිවෙතනදී නොදෙනවා. තමන්ගේ දේ අරස කරනවා කියන එක බුදුරජාණන්සේ කියලා තියෙනවා. ඒ ආරක්ක සම්පදාව කියන එක බොහෝමත්ම ගරු කරලා තියෙනවා. මොකද ඒකට කියන්නේ මේ කුණුකම නෙවෙයි. thrift කියන එක නෙවෙයි frugal. frugalism එහෙම නේද කියන්නේ? frugal කියන්නේ frugal හොඳයි. thrift thrifty හරි නෑ කියන්නේ කුණු කුණු කුඩු කේඩුකම කුණුකම නෙමෙයි මේ කියන්නේ. කාටවත් හානියක් නෙවෙයි තමන් අංගවර දැන් හොඳටම ප්‍රශ්නේ ඕකේ තියෙනවා ඊටාම දරුණුයි දැන් සංඝයා මේක බාරගත්තයි කියලා හිතන්නේ මේ කවුරු හරි එවිලා පූජා කරා මේක මට බාර දුන්නාට පස්සේ පුස්කෑවොත් මම වගේ කියන්නේ මේක මේක සංඝය කරලා පූජා කරා නම් මේ දුන්නේ හතර දිහින් බයින සංඝයාටනේ ඉතින් ඒකේ මේක පුස්කාලා පිහලා දැම්මේ නැත්තම් මේ සංඝ සතු වස්තුවක් ඔබ බාර ගත්තා නම් ඊට පස්සේ රැකපන් ඒකට තියෙනවා වත පිළිවෙත තියෙනවා පිටිකල හරි ගැසලා තියන්න ඕන. ඒ කියන්නේ මේ සාංගි ඒකේ හොඳටම තියෙන්නේ සාංගික කරලා යම පූජා කරුවයි කියලා හිතන්නේ. ඒ පූජා කරපු දේ පාවිච්චි කරන්න මට අයිතිය තියෙනවා. නමුත් කවදාකවත් බෑ ඒක දීර්ඝ යන ගමනට හානි වෙන විදිහේ පාවිච්චියක් මම දැක දැක දන දන වුණා මම වග වෙන්න ඕන. සම්පූර්ණ රැකෙන්න ඕන. ඒ ඒ සඳහා ඒ ඔය අපේ තේරවාදී අවුරුදු 2000 ගණක් දැන් ඇවිල්ලා තියෙන ඒ පන්සලක නැත්තම් ගල්ලෙනක බිතුසිතුවමක ලී කැටයමක ඒ අරසාව රැඳිලා තියෙන්නේ ගිහියෝ මේක කතා දන්නේ සංඝයා දන්නවා සංඝයා දන්නවා මේක පූජා වුණාට පස්සේ මේකට කියන්නේ සද්ධා දෙය විනිපාතේ මේක නාස්ති වුණා නම් මේ සත පහක වටිනාකම නැති වෙනවා නමුත් කවුරුහරි සද්ධාමෙන් පූජා කරපුටි ඒ වගේ තමයි Taman ධාර්මිකව හම්බ කරගත්ත දේ උත්හාන සම්පදා වගේම ආරක්ක සම්පදාව තියෙනවා මම කියනවා භාවනා කරලා දන් දීලා සිල් රැකලා අපිට යම් කිනක් හම්බ වෙනවා කියලා හිතමු. හැකියාවක් එහෙම නැත්නම් දක්ෂකමක් අන්න ඒක අරසා කරගන්න දන්නේ නැතිකමයි අපේ තියෙන දෝෂේ. අපිට සමාධිය ඇති කරන්න පුළුවන් අරස කරන්න දන්නේ සතිය පටන් ගන්න පුළුවන් දිගට ගෙන යන දැන් නිසා අපිට උත්තාන සම්පදාව තියෙනවා ආරක්ක සම්පදාව නැහැ. ඒක හරියට කපුටෝ වැඩියෙන් කෑම හම්බෙච්චාම උළු කැටයට හංගන්න ගෙනල්ලා අනිගාන බඳනකොට පේන්නේ නැහැ. හොයන්නේ නැහැ. ඊට පස්සේ හැම උළු කැටයක් අස්සෙන් බල බල යනවා දැකලා තියෙනවද? හදිසියක් හම්බෙච්ච ගමන් ඌ ගෙනල්ලා හංගනවා. ඒ ඌ හිතන්නේ මේක ඊගාසට යපුවම පුළුවන් කියලා ඊගාසට ඇවිල්ලා ඌ අර බඩගිනිලාට බන්න හොයන්න බෑ. අපිටත් ඒ වගේ තමයි. දැන් අඟුලිමාල ඇඟිලි කපන්න මාලේ දාගන්න ඉස්සෙල්ලා මොකද කෙරුවේ? කපලා කපලා තැන් තැන් වල තිබ්බා. ඒක බිම මිනිස්සු උස්සගෙන ගියා. රව් රිලාව් කප්ට උස්සන ගියා. මොකද මේක විසි ගඳයිනේ මේක ඇදේ තිබ්බම බැරි තැන තමයි කරේ දාගත්තේ. ඊට පස්සේ තමයි අඟුලිමාල කිව්වේ. අපිටත් වෙලා තියෙන අපි ළඟ සීලස් කුසල් නැතුවා නෙවෙයි. භාවනා කුසල් නැතුව නෙමෙයි මේක එක දිගට පවත්තන්න දන්නේ. එක තැනක හොදනවා ආයෙ මඩි දාන. ආයෙ හොදනවා ආයෙ දා මඩි දාන. ඉතින් උත්තාන සම්පදායෙන් මේ කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. හැබැයි ආරක්ක සම්පදාවතින් බලනකොට තාම මොන්ටිසෝරි පන්තියවත් නැහැ. දැන් මේ දවස් හතක් ඉඳලා ගියානේ. ඉවරයි. වීදුරු කුඩුවක් හදාගත්තා ගලක් ගැහුවා වගේ සරාංග ආවම ඔක්කොම මේ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් යකඩ ලෝකයක් තියෙනවා. දැන් ওই නිසරණට ආපු හැම මිනිස්සයාම යනකොට කකුල් දෙක අල්ලලා ඉඹලා යන්නේ ගිය ගමම්ම එනවා ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මං කියනවා උඹට ඕක තියෙන්නේ මේ ගේට්ටුවෙන් එළියට යනකම් විතරයි. උඹ ඊට පස්සේ දකින්න හම්බුනොත් ලොකු දෙයක්. ඇත්තටම අවංකව කියන්නේ එන්න ඕනේ කියලා. ගිතර ගියාට පස්සේ මොන එහෙම නැද්ද? තදංග සම්මුච්චී සදංග සමුච්ඡේදේ තහවුරු කරන්න ඕනේ. තහවුරු කරලා කරලා කරලා ඒ කෙලෙස් වලට තියෙන මේ පරිඋත්ථාන මට්ටම හෝ විචික මට්ටම කියලා කියන්නේ පිරිසිදු හිතේ කෙලසීමක් මිස පිරිසිදුතේ ප්‍රകൃතිය නෙවෙයි. තදංග වශයෙන් ඇවිල්ලා කෙලසෙනවා. නමුත් ඒකෙන් පේන සින ආපහු ඕනේ නම් තදංග වශයෙන් යට කරන්න පුළුවන්. යට කෙරුවට ඒක නිකන් රබර් බෝලයක් අතේ අල්ලගෙන ඉන්නවා වගේ. අතාරපු ගමන් උඩට එනවා. නමුත් එහෙම කරලා කරලා කරලා හොඳට වැඩි වේලාවක් කරනකොට කරනකොට තදංග වෙච්ච පමණින්, ඒ කියන්නේ කෙලෙස් අයින් වෙච්ච පමණින් ඒකේ ආනිසංස අපින්න ඒක එහෙම වෙලා පදම් වෙන්න ඕනේ. ඒකට කියන්නේ වශී කරනවා කියලා, සීසන් කරනවා කියලා බොහෝ වෙලා පවතිනකොට තමයි ඒකේ ආනිසංස අපිට එන්නේ. ඒක විනාඩි 5කට 10කට කරලා බෑ. පැය පැය එකමාර වගේ එක දිගට tempat හිටම පවතිනකොට තේනවා. එතකොට අර නිින්දක් පොඩ්ඩකට ගිහිල්ලා ආවා වගේ නෙවෙයි වැඩි වේලාවක් නිදාගත්තාම සැපගතිය වැඩි වෙනවා වගේ තදංග කෙලස් උනත් තදංග වශයෙන් සම්මුති කරපු ප්‍රහාණය කරපු හිත උනත් බොහෝ වේලා පවතිනකොට ඒකේ ආනිසංස වැඩි. ඒක එතකොට මාර්ග ඥාන. ඒ කියන්නේ ආයේ නැති නොවන ආතාලට විනාශ කරනවා. ඒක මාර්ග ඥාන සිදුවෙන්නේ ඒක සමතේදී වෙන්නේ විපස්සනාදී වෙන්නේ. එතකොට ඔය මේ තදංග වශයෙන් තද වීම නැති කිරීම සමතේදී කරන්න බලා විපස්සනා වශයෙන් කරන්න බලා. සමතෙන් ධානය වෙනකොට තදංග වශයෙන් යට වෙනවා. විපස්සනා විදිහට විපස්සනා සමාධියට යනකොට ඒහා සමාන ප්‍රදේශයකට තදංග වශයෙන් යට වෙනවා. තදංග කියන්නේ එතන එතන කියන අදහස තියෙන. එතන එතන යට වෙනවා පස්සේ සමහරුන්ට නෑ. සමහරුන්ට අපිට පෙන්න තියෙන පටතරව මේ ඇවිල්ලා ආනන්ද ගත්තා. ඉඳගත්තාම බණක් අහුවා නිවන් දැක්කයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අපි කරන්න හදන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉදිරියට යන්නේ. Yes. There, there, there are some criterion, I can explain it, but it, uh, it should not complicate the situation. When you are doing anapana, breathing exercises, there are three facets in the same one single anapana. One thing is the upcoming and outgoing air column. The second thing is the touching point, which that come and irritate or titillate or touch. The third one is the experiential difference of the inside air and inside, incoming air and outside outgoing air, something like the coolness, heat, stiffness, tension, movements like. So when the breath happens, your attention may be just simply on the air column. That's one thing. And together with the air column, if you can feel the touching point, that's additional quality. And in the touching point also, the incoming air is so and so, and these are the intrinsic characteristic. And this is, these are the intrinsic characteristic of the outgoing air. These two, third aspect. So if you can understand this, the air column is known as the strike element, the touching point is known as the base element, uh, the heat cold, stiffness tension called as the ignition element. For the vipassana, all the three equally valid, samatha yogi only see the air column. So that is one way of understanding it. So it is Aramana Dwara Tadupapanna in Pali. If you are focusing only on Aramana, the strike element, that means uh, that your tendency is towards the samatha. And after some certain time, some people develop the facility to understand the touching point and the characteristic difference, and then it becomes uh, ignition element. And that means he or she can understand both, all the three, according to its prevalence, its uh, conspicuency. So that means uh, the safely you can decide such a case is a vipassana case. But these things are changing not attributable to particular person, uh, same person also can be changed as the advancement happens. What do you mean by uh, samatha? No, that samatha is just you label, you label it. But meditation itself has no such labels. But uh, each and every moment, when we see, we can be concentrated only the visual object or the touching the sensitivity of the eye or the seeing business. Seeing means you give the value judgment. This is seeing is good, bad, auspicious, unauspicious experience. And if you can aware of the, all the three, that means you are fully keep the vipassana open. But if you are looking at the kasina mandala, the brown this thing, that means samatha. Samatha. That is external thing only you are concentrating. Kashina mandala, that means samatha. So therefore, meditation itself has no labels. That when you are learning, when you are understanding, we have to give the different names. And that you must not use it to complicate the situation. You must understand the simplify the situation just to give theoretical formulas and understand. So when the දැන් ආස්වාදයේ ඉස්සරහට වැඩි වෙනවා සාමාන්‍යයෙන් ඒක මත දෙකම මම දැකලා තියෙනවා පොත්වල ලියලා තියෙනවා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේතුළු අපේ පරපුර කියලා කියන්නේ එක තැනක හිත තියාගෙන හුස්මට යනකොට බලන එක විතරයි. එතකොට හුස්මේ මුල මැදක් බලනවා මිසක් බලන හිත හැමෙහෙ දුවන්නේ නැහැ. එක තැනක තියෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් සරුවචනාංශය දෙන්නේ දෝවාරික දොරටුපාලයාගේ වැඩේ. දොරටුපාලයා ආරක්ෂාව දීම පිණිස ආයතන ඇතුලේ ඇවිදින්න යන. එයා ගේට්ටුවේ ඉඳගෙන යන්නේන කට්ටිය බලන්න. එයා ගේට්ටුවේමයි ඉන්නේ. ඒ වගේ හිත තියන්නේ හැපෙන තැන විතරයි. හැබැයි මම දැකලා තියෙනවා සමහර පොත් ලියනකොට හුස්ම ගන්නකොට නාසිකාග්‍රය බලන්න මැදති මෙහෙ බලන්න අගදී මෙතෙන්දි බලන්න. හෙලනකොට මෙතන මුල බලන්න මෙතන මැද බලන්න මෙතන අග බලන්න කියලා ඒක විවේචනය කරන එක නෙමෙයි අපිට දැන් මේ ඕන කරලා තියෙන අපිට අවශ්‍ය කරලා තියෙන හොඳයි කියන ක්‍රමයට දාගෙන කරන එකයි එක තැන. ඒකට කමන්නේ. ඒක ඒ කියන්නේ ඕක හරියට තිතක් කියලා ගන්න බෑ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් වටට කිව්වා Tamanට තේරෙනවා නම් හුස්ම මේ ප්‍රදේශයේ හැසිරෙනවායි කියලා මෙතන මෙතන සිල්ලු ඇටයක් විතර ප්‍රදේශයේ තියාගෙන බලන්න කියලා. බලහන බලනරුව සියඹල ඇටයකට විතර පුංචි කරන්න පුළුවන්. ඊට පස්සේ සිංහල කඩල ඇට ගන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මුං ඇටයක් ගන්න. ඊට පස්සේ පරිප්පු පළුවක් පාට. ඊගාට අබෑටයක් ගන්නට එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි කරන්න පුළුවන්. පුංචි කරන්න කරන්න ඒකාග්‍රතාවය වැඩි වෙනවා. නමුත් මේ භාවනා කරන යනකොට හොඳට ඔය උපචාර මට්ටමට වගේ යනකොට සමහරෙකුට මෙන්න මේ ප්‍රදේශයේ විශේෂයෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මේ තතක් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපම හිරිවැටලා තියෙන්නේ. ඒ වගේ හොඳට තේන මේ ටිකේ හිත හිටිනවා. එහෙනම් මේක නිකන් දෙඹරයක් බැඳා වගේ. එහෙම නැත්නම් මේකේ මේ මොහරයක් බැඳා වගේ මේ ප්‍රදේශයේ තියෙන. ඒකට ඊට වැඩිය මිරිකණ්ඩ යන නරකයි. ඒ ටිකේ හැසිරෙනවා නම් ඇති. යන්න යන්න යන්න යන්න හරියට ඒක වෙලාවකට තිත්තටම පුංචි වෙනවා. සමහරට මුළු කය පුරාම පැතිරෙනවා. ඒත් දෝෂයක් නෑ මොකද හිත කයින් පිට යන්නේ නෑනේ. නමුත් පුළුවන් තරම් ආයෙ බලන්න ඕනේ හම්බෙච්ච හම්බෙච්ච වෙලාවක අරගෙන හුස්ම ගන්න තැනම තියාගෙන යන්න. අවසන් ස්වාමීන් වහන්සේ සෝවාන් සිසුලා විස්තර කරන්නේ ඔබ වහන්සේ දේශනා කළා. මම දන්නේ ඒ ගියාට පස්සේ තේරෙයි. පැවිදුණාට පස්සේ තේරෙයි. ගියේ මට තේරෙනවා හිර වෙනවා කියලා. ගිහිවකම ඉඳගෙන කරන්න ගියාම තැනකට ගියාම එනම් බිත්තිය මේ පැත්තට ගියාම මට යන්න බෑනේ දැන්. ගියාට පස්සේ හැප්පෙනවනේ. හැප්පෙන උඩ තියෙන මොනම කුලද මේ බිත්තිය බලන්නද මම මේ ආවේ ඕක කඩන්න යන්න ඕනේ. අනේ නෑ මම කිසිසේත්ම නෑ ඕගොල්ලන්ට එන්න කියලා මම කිව්වෙත් නෑ. මම කියන්නේ මේ මගේ ජීවිතයේ 26 ඉඳලා 36 වෙනකන් ගත කරනකොට මේ මේ සතිය වැඩුණාට පස්සේ මට තේරෙන පටන් ගත්තා මට හොඳ රස්සාවක් හොඳ ගෑනු කෙනෙක් බැඳලා ඒ ඔක්කොම පහසුකම් තිබ්බා. මං මගේ තියෙන දුප්පත්කම නිසා රසාවක් කරන්න වුණා. ඇත්ත ධම්මික හමුදුකෝ බඳින්නත් එපා රසාවක් කරන්නත් එපා කිය. හිතන්න 26 ඉඳලා 36 වෙනකන් හිටියානම් අම්මට තාත්තට බරක් නේ ඒක. ඊළඳාරේ ගෙදරටලා ඉන්නවා කියන එක. හැබැයි මට උනේ මේකයි. ඉතින් මම කුඹුරු වැඩක් කරනවා. ගෙදර ඉඳගෙන හරක් පස් දිනක් බලනවා. මේ මැසි පෙට්ටිත් පහක් තිබ්බා. ඒ ගෙදර වැඩ පුළුවන් තරම් කරනවා. යුනිවර්සිටි එකට ගිහලා ලෙක්චර්ස් කරගෙනත් එනවා. ඒසාව ගෙදර ඉන්නක මම එච්චර බරක් උනේත් නෑ මට හැබැයි. ඒ වුණත් මම දැනගත්තා මේ තරම් කැපකිරීමක් කරලා ගියත් මේ මේ රාමුව ඇතුළේ ඉඳගෙන යම් යම් සීමාවෙන් හැට යන්න බෑ. මම දන්නවා ගෑනු අයට මේට වැඩිය බරපතලයි පාර. නමුත් මං කොල්ලෙක් නිසා මට හිතන මලම උලද්ද මේ කටු කවුද මේ කොට වැට ගහලා තියෙන්නේ? මොකද්ද මේක වෙලා තියෙන්නේ? ඉතින් මං කීප දෙනෙක් ගියා නෑ පැවිදි. ඔක්කොමලා කිව්වා උඹේ චීන ගාය හැටියට පැවිදුනොත් හෙට සිවුරු අරිනවා කියලා. ඔක්කොමලා කිව්වෙච්චරයි මම එසේ මෙසේ ගායක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. කොයි වැඩේට ගියත් එච්චරයි. උඹ අද සිවුරු ඇරියොත් අම්මට කියනවා කිව්ව පඬුත හැලියත් ඉවරයි සාසනෙත් ඉවරයි කිව්වා. උඹ සිවුරු දැම්මොත් දවසෙත් ඉවරයි පණුවෙලියත් ඉවරයි. උඹ ගෙදර තියෙන එක බලන්න හිටපන් කියලා. මට ඉතින් බයකුත් එනවා ඇත්තටම. මට තිබුණ එකම ප්‍රශ්නේ මොකක්ද නේ රැට නොකයි. දවසේට ගෙදර ඉනකොට පස්සරයක් කන්නු. ඒක ඉතින් අවුරුදු මාස ගාණක් හිමිටෙන ඒ රස්තාව කියන්නේ මහන්සි නැතුව අඩු කරලා බලනකොට ඒකත් පුළුවන්. ඒක ලොකු හයියක්. අහෝ හොඳටම දැක්කෝ නිල්ලම හිටපු නිසංක. නිසංක දැක්කා හැන්දාවට සමාඩ කිරිතේ එකක් විතරක් ගහලා ට්‍රයි එකක් දෙනවා. ඔහොමම කරලා කරලා අඩු කෙරුවේ. ඉතින් ඒව ඇතර ප්‍රායෝගික ප්‍රශ්න වගේ බණුවට ඒව එච්චර ලොකු දේවල් නෙවෙයි. ඊට පස්සේ එන ලොකු සංහස හම්බෙලෙවල ආවා. ආවේ 88 අගෝස්තු මාසේ 23. එනකොට මේ මීට වැඩිය පොඩ්ඩක් දෙකයි වෙලාව. යන්න දෙන්න බෑ කිව්වා. සාධාරණයිනේ. මං ඉස්ලාම සැරේ ආවේ. ඊට පස්සේ මං ආවේ තව මහතුරු දෙන්නෙක් එක. මෙහි හිටියා ඉස්සර මේ වපර මිනිසෙක් මේ වලම් මුට්ටි හොදන්න අරිමේ කරගන්නේ. ඒ මිනිස්සයා අපි යන ගමන් දැන් යන්න දෙන්න බෑ කියලා අපි දැන් හැරලා යන්න හදනට මේ මිනිස්සයා කතා කරලා කිව්වා ඔය පිටිපස්සෙන් ආපු මහත්තයා 21 කුටි හාමුදුරගේ නෑදෑයෙක් කියලා. කවුරු කොහොම වුණාද මන් දන්නේ ඔය පිටිපස්සෙන් ආපු හාමුදුරුවෝ මහත්තයා ඔය 21 කුටි හාමුදුරුවෝ නෑදෑයෙක් කියලා. ඊට පස්සේ ඇතුලේ ඉන්න කට්ටිය කුසු කුසු ගාලිවල කිව්වා කලින් කියලා තිබ්බද කියලා. එන්න. ඒක ડોක්ටර් ෆර්නෑන්ඩෝ කතා කරලා කිව්වා මම අපොයින්ට්මන්ට් තුනක් දැම්මා මට එන්න බැරි වුණා එහෙමනම් කමන්න යන්න හැබැයි කාටවත් කියන්න එපා කිව්වා. දැන් උඩට ගියාට පස්සේ විසීගේ කුටිය කවුරක්වත් දන්නේ නැහැ. හොයාගෙන යන්න දන්නේ නැහැ නේ. ඊට පස්සේ හොයාගෙන යනකොට ඉතින් මං හිතා හිටියේ කටුකුරුද ඥානන්ද ආමරු ගන්නට සුදු ආමරු කෙනෙක්ගේ රූපෙමයි හිතේම ඇවිල්ලා තිබුණා. ආමරු කෙනෙක් කන්දනයක් අඳගෙන බාල්දි දෙකකින් වතුරයක් අරගෙන නගින උඩට. ඉතින් අපි ළඟට කිට් වෙන්න හදනකොට බැලුවේ නැහැ. ආමරු ගියා. කන්ද උඩටම ගිහිල්ලා ඉඳගත්තර පස්සේ අර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ඥානන්දසනට ආ එන්න වාඩි වෙන්නේ කියලා ඔන්න පැයක විතර සංඛාර පිළිබඳ එන සාකච්ඡාගේ දැන් මන් දන්නේ දැන් මේ මොකද වෙන්නේ කියලා කතා කරන ඉඳලා මං කිව්වා මේ මෙහෙද ඥානාරාම සෝවාන්සී ඉන්නේ කියලා. ආ යන්න ඕනද හම්බෙන්න ඕනද මේ වෙලාවේ යන්න බෑ උනට මයිත් එක ගියොත් යන්න. කියලා අඬ ගහන ගියා. අඬ ගහන ගිහලා කතා කරලා පස්සේ ඒක නිකන් දන්ත ගිය ගාම දන්ත දරුණංශය පෙන්නවා වගේ. මට දානන්ද ඥානරාම ස්වාමීන් දකින්නකොට නම් සම්පූර්ණ හිත පිරුණා. ඉතින් ආසනේ පිටලා අරා වැඩ ඉඳින ස්වරූපයක් තියෙනවා. ඉතින් අනිත් දෙන්නම කිව්වා දැන් කතා කරන්න දැන් උඹ කතා කරපන් කියලා. මා විශ්රාද ඇත්ත මගේ වැඩේ නෑ. ඉතින් මම කිව්වා අනිත් මෙන්න මේ මම පොත් කියවලා තියෙනවා භාවනා කරලා තියෙනවා. ගුරු රීචර් නෑ. මම මේ පොත කියවනකොට නම් මට තේරෙනවා ඔබ වහන්සේ ගමන ගිහිල්ලා තියෙනවා කියලා. මොකද මහත්තයා එහෙම කතා කරන්න කියලා. ඉතින් මම කිව්වා මෙන්න මෙහෙමයි මෙහෙම වුනේ කියලා. ඉතින් අර දෙන්නා මේ සබකෝලකමට පැත්ත කරලා වාඩිලා ඉන්නවා. ඉතින් මං කියන්නේ කියනවා ඊට පස්සේ මේ මහත්යෝ ඉතින් එහෙමනම් ජීවිතේ ඉතුරු කාලේ ගතකරන විවේක ස්ථාන හොයාගන්න එකයි තියෙන්නේ කිව්වා. එතකොට මොකද මගේ මෙච්චර විතර රැවුල කොණ්ඩ මෙච්චර විතර වල සුදු සූට් එකක් අඳගෙන මම හිටියේ. මං හිතුවා දකින්නකොට ගහලා එලවයි කියලා. මොකද හිතන්න බෑ මම ඉන්දියාවේද ලංකාවේද Hinduද සිබුද්ධාගමේද කියලා. සූට් එක. ඊට පස්සේ කිව්ව මොකක්වත් බලන්නේ මහත් එහෙම විවේක ස්ථානයක් හොයාගන්න ජීවිතේ ඉතුරු කාලේ ගත කරන්න. ඉතින් මම දැනගත්තා සුවන්ත රැවුල දැක්කෙත් නෑ මේක දැක්කෙත් නෑ. සතුටක් මට ඇති වුණා. ඊට පස්සේ එතකොට අනික් කටියට පණාවා. ඒතකොට ડોක්ටර් නෑනු කතා කරලා කිව්වා ඇත්ත වශයෙන්ම කියනවා සුවන්ත මේ ඊලන්දාරිය අවුරුදු 10කට ඉස්සරලා මයි ළඟටම ඇවිල්ලා ඇහුවා පැවිදි වෙන්න කියලා මම නම් කැමතිුනේ නෑ. කැමතිුනේ නැත්තේ මොකද? එතකොට මෙයාගේ තිබුණ භාවනා කියන එක දන්නේ නෑ. නැත්තම් තල තුනකමක් තිබුණ නෑ. නමුත් දැන් මට තේරෙනවා ඔබ වහන්සේත් එක්ක කතා කරනකොට මේ මිනිස්සයා මේ කොයි සෙල්ලම් කර තිබුණත් මේකටම කැප මිනිස්සෙක් කියලා. ඒක නිසා මමයි මේ අද වෙනකම් පැවිද්ද ප්‍රමා කර කියලා. ඥානදන්ස් කිව්වා කාගේ වුණත් මහත්වෝ පැවිද්ද පමා කරන එක දක්ෂකමක්ද කියලා. ડોક્ટર වෙනාට උන්ට ටොකක් ගන්න. එහෙම කරබන් නිකන් ඉඳලා මම දැනගත්තා දැන් ස්වාමීන් වහන්සේ ඉන්නේ මුණ්ඩ එක. හැබැයි මට කියන එනකොට කියාගෙන ආවා ડોક્ટર වෙනාට ඔබ පොරොන්දු වෙන්න එපා කිසිදැනක පැවිදි වෙනවයි කියලා. එහෙම සම්බන්ධ වෙන්න බෑ මොකද පන්සල් වල මොන සෙල්ලම් වෙනවද අපි දන්නේ නෑනේ. ගිහලා චෙක් කරන්න ඕනේ කියලා. මගට එනකොට මම මෙතෙන්දී ওই පාත්‍ර ශාලාවේ මෙහා දිනකොට මම ඒ ડોක්ටර් ෆෙනන්ඩෝ කතා කරලා කිව්වා මට නම් දවසම සම්පූර්ණ හීනයක් කියලා. يعني මේ බලාපොරොත්තු නැතුණට වැඩි සිද්ධ වුණා. ડોක්ටර් ෆෙනන්ඩෝ අදලගත් ඔගේ මුළු ජීවිතේම හීනයක් යකෝ. අපිට කවදාකවත් මේක හිතන්න වෙන්නේ නෑ. කවමදාකවත් අපිට හිතන්න බෑ. එතකොට එයා ඇත්තටම ડોක්ටර් කියන්නේ dental dentist doctor senior lecturer professorship එක හම්බුණා එපයි කියලා භාවනා කරන මනුස්සයා පැවිදෙන්න හිතන්න බෑ මනුස්සයාට. අපි දෙන්න කතා වෙලා හිටියා තායිලන්තේ ගිහිල්ලා බිම උරුම ගිහිල්ලා මාස තුනකට පැවිදිලා ඉන්නේ. නිකන් සෙල්ලක්කාරකමට යන්න බැරි වුණා. ඊට පස්සේ කිව්වා උඹේ ජීවිතේම හීනයක් මට මම ආදර්ශයක් විදිහට තියාිනවා කිව්වා. මොකද දැනගත්තා මම දැන් තීන්දුව පැවිද්ද පිළිමද මට තනක් හම්බුණා කියන එක. ඉතින් ඒකෙන් පේන තියෙන්නේ ඒතනින් ඒ ඊට පස්සේ මම ගිහිල්ලා නිල්ලඹ ගියා නිල්ලඹ ගිහලා අඩි 6ක් විතර උස සුද්ධියක් හිටියේ කාලේ නිල්ලඹ බලාගෙන. මෙසිල්ල නතරලා මං කිව්වා මෙන්න මේ දවස් 10ක විතර මම නතර වෙන්න යනවා කියලා. ඊට ගියාට පස්සේ කිව්වා අන්න පොත තියෙනවා සල්ලිකයක් කර දාලා උඹ හිටපන් කියලා. ඊට පස්සේ මං කිව්වා උඹ ලියලා රිසිට් එකක් දෙවන්න නෑ මට ඕන කමක් නෑ කියලා. ඊට පස්සේ ඉඳන් මං කිව්වා මං කියන්නේ හොඳ වැඩි. උඹ රිසිට් එක ලියපන්. මේ ගාන හරි ඒක රුපියල් 20යි දවසට ගෙවන්න ඕන ඩොලර් එකේ ගාන. ඊට පස්සේ මං කිව්වා ඒ උදේ පාන්දර ඊට පාගෙන එන වෙලාව මම ඔබට සතුටු කාරණාවක් කියන්නද කියලා. මොකද්ද කියලා මම කොහොම රසවත් ඇරිය කියලා. ඒකි කියනවා ඔබ කොල්ලෙක් නෙවෙනම් මං බදාගෙන කිස් කරනවා බං. මම රස්සාව අතාරපු දවසේ මට ආපු සතුට මේ හම්බ කරන කනවට වැඩිය කන්වට දෙන දෙයක් කියනකොට මෙන්න මේ ඉස්සරහ තියෙන අවකාශය වගේ කිව්වා. මොකද පේනවා නිල් මීති මේ නිල් මේ මීගමට යනකම් අහස පේනවා. මෙන්න මෙච්චර ඉඩක් තියෙන මේකේ. අපි මේ අල්ලගෙන ඉන්නේ මේ මේ වගේ කුණු ගොඩක්. ඒ නිසා මට හිතා ගන්න පුළුවන් කිව්වා බාස්ක මේ බාද විඳින සැපත. ඒ ඒ ඕගොල්ලන්ට තේරෙයි අතහැරිච්ච දවසක පුදුමාකාර කුණක් මේ අල්ලගෙන ඉන්නේ. මම දන්නවා සෝරි අපි හතර දෙනා විතරයි කහපාට අනික ගොල්ලෝ ගී නිකම්ම නිකන් ගියෝ බව මම දන්නවා මේවා කියනකොට ඊර්ෂ්‍යාව විතරයි හිතෙන්නේ ඕගොල්ලන්ට ඇති වෙන ඇති වැඩක් නැහැ. නමුත් මතක තියාගන්න අවුරුදු 2500 ගියත් මේ සාසනයට බහැලා වැඩ කරනවා නම් ඒකේ කිසිම මේ අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද කියලා කියන්නේ කිසිම දෙයක් වදින්නේ නැති අභ්‍යවකාශයක්. මුන්නම කෙනෙකුටත් වග වෙන්න ඕනකම නැහැ. වග වුණා නම් තණ්හාව. නමුත් මම අවුරුදු 30 මම වැඩිම කතා කරලා තියෙන ගිහියොත් එක්ක. ඒ කියන්නේ මම ගිහිවෙ ඉන්න කාලේ තමයි හොඳම භාවනාත් කරුවේ. මම දන්නවා ගිහිකම කියන්නේ මොකක්ද කියලා. හැබැයි මම දන්නවා ඕගොල්ලෝ කරන්නේ විශාල සටනක් බව. කියන්නේ මේ දියෙත් ලගින වතුරෙත් ලගින ගෙම්බෙක් වාගේ උඹේ ජීවිතේ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මෙහි ඉනකොට හොඳයි. ඊට පස්සේ දන්න හොඳට ඕම කොහොම කරවකත් හරි කොක්ක අදිනකොට සරුංගලේ බාන වෙලා වෙනවනේ. එතකොට යන්න ඕන ගෙදර. ආයෙ සරුංගල් හරි. ඉතින් මොකද කරන්නේ? එහෙම හරි යුගයක් අද තියෙන්නේ ලොකු පිනක. සාසනේ ලොකු පිනක් නිසා තමයි හම්බ කරන හරි කමන්න දවස් දෙකක් අඩු ගන්න සුමානක් පැත්ත කරලා භාවනා කරන්න පුළුවන් තරක් හොයාගත්තයි කියලා කියන්නේ. මම සතුටුයි අතර මේ ගොඩනැගිල්ලේ මේ යන සෙල්ලමට මම බැනුම් අහනවා හැමදාම මම බැනුම් අහනවා මේ කාන්තාවන්ට මේක ඉඩ ඇරලා කවදා හරි මේකෙන් බැනුම් අහනවා කියන කමන්නේ වයින් එක බැනපු දෙයක් පුළුවන් හරියට හදා බෙදා ගන්න එකයි තියෙන්නේ හැබැයි මතක තියාගන්න කිසිසේත්ම සහැල්ලුවට නම් ගන්න එපා පුළුවන් තරම් තමන්ගේ පරිතද කරගෙන ඒ විනය රැකගෙන අපේ දේ කරලා අපි ලෝකෙට ආදර්ශයක් තියෙන එකයි තියෙන්නේ අපි දන්නේ නැහැ. දැන් මෙතන මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා කවුද දන්නේ? අපායට යන්න කී දෙනෙක් ඉන්නවද? සෝවන් වෙලා ඉන්නේ අපි කවුද දන්නේ? නෑ එහෙම එකක් ඒක බුද්ධ ශාසනය කිසිසේත් නෑ සරෝතන්ස් කිය ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන ඒක කෙරුවොත් මේකේ ඕඩම දරක යන්න පුළුවන් කියලා කවුද කියන්නේ එහෙම මේ මේ පස්සෙන් කකුලෙන් අදින කතාවක් නෑනේ ශාසනය ඈ මේ බර ෆ්‍රීඩම් වහන්සේ උනත් නෑ කෝලං කෝල කියලා කියන්නේ මේ ජීවිතේම සෝවන්ලා මේ ජීවිතෙන් රහත් වෙනවා කියන්නේ. ඒක බීජ කියලා කියන්නේ ලබනාත්මේ රහත් වෙනවා. සත්තක් අත්තු පරම කියලා කියන්නේ ආත්ම හතකේ. මේ ජීවිතේ වැඩක් නැති මනුස්සයර කියලා කියන්නේ උග්ගටිතඤ්ඤ විපඤ්ඤිතඤ්ඤ පදපරම කියලා. පදපරම කියලා කියන්නේ පදයේ තේරුම් ගන්නවා. බණ පද තේරුම් ගත්තා කවදා රස විඳින්න බෑ. අත්දැකීමක් නෑ. මේ ජීවිතේ නිවන් දකින්න පින්නේ. හැබැයි ඉතින් පදපරම නිසා මේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන ඉස්සරහා වැඩවලට උදව් උපකාර කරනවා. ඒ කොලං කොල කියලා කියන්නේ පුඟාක්ම සරු සෝවාන් පුද්ගලයාට මේ ජීවිතේදීම නිවන් දකින. රහත් වෙනවා කියලා. දුතාන් කියලා කියන්නේ අර කැටයන් කොටපු රත්තරන් උපකරණයක් රත්තරන් කරඬුවක් කරාඹුවක් හරි වගේ දෙයක්. ඒ අර කැටයන් ඇතුලේ තියෙන කුණු තියෙනවනේ. ඒව තෙල් කුණු නියම් පියලමෙදලා කරන්න බෑනේ. ඉතින් එතකොට කරන්න වෙන්නේ ගින්න දාලා පුච්චලා මැදලා ආයෙ ගින්න දාලා පුච්චලා ආයෙ මැදලා මැදලා තමයි අර පුංචි පුංචි තට්ටු පුච්ච පුච්ච අරින්න ඕනේ. ඒ වගේ සමහර කෙලෙස් තියෙනවා අපේ සංසාරගතව සාමාන්‍ය මැදිල්ලකින් යන්නේ නැති. කියන්නේ සාමාන්‍ය සීලකින් යන්නේ නැහැ. එතකොට දුතාංග කියලා කියන්නේ මේ රෙද්දක් ගසන වැඩේ තියෙන්නේ. රෙද්දක වතුර තියෙනකොට වැනෙන්නේ ඉස්සලා මෙම ගසලා දාන්නේ. එතකොට අර මිරිකලා යන්නේ නැති එන්නේ වගේ කෙලෙස් ගසා හැරීමක් කරනවා මේ. හැබැයි ඒක දැනගන්න ඕනේ දුතාංග 13ක් තියෙනවා. ඒ විශේෂිත කෙලෙසේ තියෙන කෙනාට ඒ දුතාංගය අල්ලනවා. නිදිමත බහුල කෙනාට කවදාකවත් නිදාන් නොගන්න තීන්දුවක් කරගන්න. සීනාසන ආසාව බහුල එක්කන කවදාකවත් වහලයක් ඇතුළට නොයන්න මේකක් ගන්න. ඉතින් යමේ ආහාර පිළිබඳව ආසාව ඇති එක්කන පින්න බාතෙන් මිස කවදාකවත් ගිහියක් දෙන ගෙනත් දෙන දානයක් නොගන්න ගේන් ගෙට ගිහිලා ගන්න පින්න පාත මිසක් නැහැ කියලා ඒ වගේ දැඩි අදහසක් ඇති කරනවා. එතකොට එයා සම්පූර්ණ කර්මිත ඉඩ දෙනවා. එළිය ජීවත් වෙන්නේ තෙමිල මැරනවනම් මැරිච්චා. මඟ වැටලා තියෙන සිවුරු කැලක් මිසක ගිහියෙක් දෙන සිවුරක් පිළිගන්නේ නැහැ. ඉතින් එතකොට එයා සම්පූර්ණ අර තියෙන යම් කිසි කෙලස් තියෙන එක ගෙවලා දාලා අලුතෙන් තණ්හාව ඇති නොකරගන්න දුතාංග කියලා කියන්නේ මේ මේ අපි බෙහෙත් කරන සින්දුරම් කියලා જાතියක් තියෙන බෙහෙත් වල. එක්ක මැරෙනවා එක්ක හැදෙනවා කියලා. ලෙඩ අන්තිමට එනකොට සින්දුරම් දෙනවා. සින්දුරම් කියලා කියන්නේ කියලා දෙන්නේ. රසදියත් එක්ක දෙන්නේ එක්ක හරි එක්ක වැරදි කියලා. ඒක දැන් සින්දුරමක් වගේ එකක් තමයි දුතාංග කියලා කියන්නේ. හැබැයි මහකාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් වෙලත් 13ම රැක්කා. ඒක උන්වහන්සේ ආදර්ශයක් පිණිස කෙරුවේ. ඒ උන්වහන්සේ ගා පැවිදි වෙනව නම් ඔක්කොම පොරොන්දු වෙන්න ඕනේ දුතාංග 13 රකින්නවා කියලා නැත්තම් ඉන්නේ අපි ලොකු සාංශේ හරි ආසයි ලොකු සාංශේ ගාව එච්චර තිබුණේ නැහැ. උනට දුතාංග රකින්න කවුරු හරි හිටියොත් උපරිම සහයෝගය දෙනවා. මොකද ඒක මේ ශාසනිකට තියෙන නිකන් ආඩම්බරයක් වගේ එකක්, අලංකාරයක් වගේ එකක්. ඒක ඒක ඒක නෑ. ඒකපත් එක ඒකාසනිකනේ. ඒකාසනිකාංගය කියලා කියන්නේ දාන්නට වාඩි වුණොත් දවසට සැරයක් එච්චරයි ඊට පස්සේ ආයෙ දෙවෙනි සැරයක් වාඩි වෙන්නේ. නෝ. හැබැයි එහෙම කරන කට්ටිය සාමාන්‍යයෙන් කියන්නේ පේන්න කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මොකද එතකොට මේ වැඩි සැලකිලි ලැබෙන්න පටන් ගන්නවනේ. ඒක වුණොත් දුතාංගයට බාධායි. ඒ නිසා දුතාංග රකින්න කාටවත් කියන්න නැතුව. හංගලා කරන්න එක. නෑ බෙහෙත් වැටෙන්නේ ආහාර ගන්නට නෙවෙයි. නෑ. ඒ වගේ බෙහෙත් ගන්න නමුත් ප්‍රශ්න තියෙනවා සමහර බෙහෙත් ගන්නකොට කැමෙන් පස්සේ ගන්න කියනවා. ඒ කියන්නේ ආහාර නැතුව බඩට වැටුනොත් බඩ දනවා. එතකොට ආහාර ගන්න කියනවා අන්නේ ඒකෙදී සමානට දොස්තර මහතුරු කියනවා ගන්නේ කියලා. ඉතින් ඒකට අපේ ජීවන ප්‍රතිපත්තිය හැටියට එහෙම වුණත් ආහාර ගත්තොත් ශික්ෂාපදේ කැඩෙන නිසා බෙහෙත් වෙලාවකදීවත් ඉතින් හරි අමාරු තත්යකටපත් වෙනවා. ඉතින් ඒකට මේ දොස්තර මහතර කිව්වහම එයා ඒකට ගැළපෙන බෙහෙත් හරි ගස්සලා දෙනවා නැත්නම් චතුමද්දුර කියලා අපිට සංඝයාට ගැළපෙන දේවල් තියෙනවනේ ගිතෙල් මේ පැණි වලින් හද. ඒවත් එක්ක යනකොට ඒක අර වැඩේට එච්චරම හැම වෙලාවෙම ගැළපෙන්නේ ඔය විශේෂයෙන්ම ඇසිඩිටි ગેස්ට්‍රයිටිස් වගේ තියෙනකොට ඒ දෙන බෙහෙත් එක්ක හරි අමාරුයි. ඉතින් ඒක ඇත්තටම බලනකොට ලොකු සංසිඳන කාලේ කිව්වේ කේමනන් සංසේ ඒ ગેස්ට්‍රයිටිස් ඇසිඩිටි ඇසිඩිටි තියෙන්නේ නොකා ඉඳීම නිසා නෙවෙයි ගියන්ටත් තියෙනවා. තුන් වෙල කන ගියන්ටත් තියෙනවා. ඒ කට්ටිය බෙහෙත් බිව්වත් ඒක ගත්තත් තියෙනවා. මේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා එහෙම වෙනකොට තාමසියුරේ ඉන්න ගමන් හැන්දාවේ ආහාරත් අරගෙන කරනවා. ඒගොල්ලෝ පුද්ගලික තීන්දුව අරන් තිනවා ශිල්පදේ කරනකොට කමක් නැහැ කියලා. නමුත් ඒක විනයෙන් එහෙම අරසාව ඉඩ පාඩුවක් තියලා නැහැ. නෑ එහෙම කියන්න බෑ. නෑ එහෙම කියන්න බෑ කොහොමද කියන්නේ? බලංගොඩ අනතුමයි කියහමතුෝ කිව්වේ පිටරටවල මිනිස්සු ඔය ඔය අමරාවතිය වගේ උදේපාන්දර නැගිටලා පින්නපාත කරන යපින ජීවිත කවදාකවත් අවබෝධයක් නැතුව නෝම කරන්න බෑ කියලා. ඒ මිසු අන්තිම සුඛෝපභෝගයේ හැදිච්ච මිනිස්සු මොන්නම හේතුවක් නිසා ශිල්පදයක් කඩන්නේ නැහැ. අමරාවතිය ඈ චුති චුති චිත්තය කියලා කියන්නේ අවසාන මේ ජීවිතයේ අවසාන හිත. චුතිය කියලා කියන්නේ ක්ෂය වෙලා ගියා, චුත වෙලා ගියා කියන්නේ. චුති චිත්තය කියලා කියන්නේ මේ ජීවිතේ ගිහිල්ල වෙරලා අපි පෙන්නේ නැති වුණාට සීය තිබුණාද කියලා මූල ධර්මානුකූලව බලනකොට අවසාන ගත කරන චිත්තක්ෂණය. එතකොට චිත්තක්ෂණ 17 කතාව චුති චිතය කියන එකට බුදු බුද්ධ බුද්ධ දේශනා කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. චිත්තක්ෂණ 17 කතාව ඍජු බුද්ධ ත්‍රිපිටකේ නෑ පසු කාලින අටුවා සහ අභිධර්ම වල මේ චිත්ත චෛතසික බෙදනකොට රූප ධර්මයක් පටවියාපෝ තේජෝ වායෝ චිත්තක්ෂණ 17ක් ඉඳලා තමයි නැති වෙන්නේ. නමුත් නාම ධර්මයක් එයින් 17න් එකයි ජීවත් වෙන්නේ කියලා. ඒක මනින්න කියන්න පුළුවන් එකක් නෙවෙයි. මම දන්නේ නැහැ කොහොම එතෙන් ආවද කියලා. ඒ පදනමේ තමයි අටුවාව ගත ගත කරන්නේ. අභිධර්මයේ ගත කරන්නේ චුත්සිද්ධියත් එක්කම අනන්තරව සිද්ධ වෙනවා කියන එක අපේ තේරවාදෙ පිළිගන්නේ. නමුත් මහායාන බුද්ධ ආගමේ ඒ අතරමැද අතර වාරයක් තියෙනවා. මහායානෙත් ඔය හේනපිට ඥානසී හාමුදුරුවෝ එතනින් ගියාම පොල්ලත් බුද්ධ දත්ත හාමුදුරුවෝගේ පැහැදිලිවම කිව්වා එහෙම හරියටම මෙහෙමමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතින් ගන්න තියෙන බුද්ධ දේශනාවේ කොටස්නේ. ඒ මහායානේ අර විදිහට පිළිගන්නවා. මේකේ කියන්නේ එතනම සිද්ධ වෙනවයි කියලා. ඔව්. ඉතින් ඒක මේ අපිට විනිශ්චය කරන්න අමාරුයි. අපිට කියන්නේ අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. ඉතින් භව අන්තරා භවේ. අන්තරා භවය කියනකොට කේමනන් සාන්ති කිව්වේ කොහොම කෙනුවත් භවයේ අන්තරාදායකයි. පරිස්සම් වෙලා භාවනා කරගන්න ඕවා බල බල ඉඳලා කරලා එහෙම අන්තරා භවයක් තිබුණා නැතත් භවයේ අන්තරාදායක නිසා මේ ලද චිත්තක්ෂණේ වැඩ කරගන්නයි කිව්වා. ඕක හම්බුනොත් ඇවිල්ලා අපිටත් කියන්න. එහෙම හොයන ඔකට උනන්දුක හොයනවා නම් කියන්නේ මේ මේ සීය බුද්ධිය තියෙන වෙලාවේ කරන්න බැරි නම් ඔය මරණ චිත්තක්ෂණේ ඕව කරන්න යනවයි කියන්නේ මේ වෙලේ දුවලවත් දිනන්න බැරි මිනිහ ඔලිම්පික් ගියොත් නම් ෂුවර් මෙඩල් එකක් ගෙන්නම් කියලා කියනවා වගේ. ඉස්සෙල්ලා වෙලේ දුවන්න දිස්ත්‍රික්ක මට්ටමින් දිනුවොත් අපිට හිතා ගන්න පුළුවන් ඔලිම්පිකේ යයිවක් කියලා. ඒ නිසා මේ මේ දැන් කරන වෙලාවේ බැරි නම් අපි ලෙඩ වෙලා මල මූය පිට උඩ හැරිලා ඉන්න වෙලාවේදී මගේ හිත මම මේ පහන් දැල්ලක් වගේ තියාගෙන කියලා උත්සාහ කරාට ඒ වෙලාවේ එනකොට මම දැකලා තියෙනවනේ කීප දෙනෙක් මරණ චිත්තක්ෂණයටපත් වෙනකොට ඔය මේ ප්‍රේම කතා මොකක්වත් නැහනේ. තන්නිකර ඒක යන්නේ ඇහ කන දිවනාසෙන් නෙවෙයි කැටපොලේ අල්ලගෙන හිටිය අතෑරියා කොයි යතේ ගියාද දන්නේ නැහැ. කැටපොලේ අතෑරියා වගේ තමයි. හැරිලා තිබ්බතර ගියා. එහෙම හරවන්න පුළුවන්කමක් තියෙන වෙලාව තමයි මේ වෙලාව. මේකේ බැරි නම් අරකදී හිතන්නවා. එනිසා ඒක හොඳ අදහසක්. එච්චර. ඒක සඳහා අවසාන මොහොතේ මෙහෙම යන්න නම් අපි දැන් මැරෙන බව නිතර සීපත් කරමින් මරණ අනුසති භාවනා කරමින් හැම මොහොතෙම මෙරි මෙරි උපදිනවා කියලා භාවනා කරුවොත් අතින්ද පෙරහුරුවක් වෙනවා. නැතු ඒකෙදි වෙයි කියලා හිතන්න බෑ. අන්තිකේ බුද්ධ ආගමෙත් නෑ එහෙම මේ අවසාන මොහොත ගැන බලාපොරොත්තු වෙලා කටයුතු කරන්න කියන කතාව නෑ. වෙන්න ඉඩ තියෙනවා මේ දැන් පුළුවන්. නෑ. හොඳයි කොහොම හරි අපි දැන් ඉතින් පැය කමාරක් විතර කාලේ ගත්ත නිසා මේ ධර්ම සාකච්ඡාව නිම කරමු කියලා මම යෝජනා කරනවා. ඕනේද? ඕනේ වුණත් තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. දැනටම තියෙනවද කියලා බලන්න. මන්නම් කියන්නේ පුළුවන් කියලා. නැත්තම් මම සිවුරක් දාන්නේ නැහැ. මට ඕනකමක් තිබුණේ නැහැ. මට කාටවත් සන්තෝෂ කරන්න ඕනේ මට ඕනේ ඒ සඳහා පැවිද්දක උදව් වෙනවනම් දෙසරයක් කල්පනා කරන්න යනවා. මොකද මේක මට කාටවත් එකක් නෙවෙයි මගේ වැඩේ ඉවර කරන්න. ඒකමයි මගේ විශ්වාසය. ඒක නිසා මම මං වගේ මිනිස්සෙක් මේ වගේ බිස්නස් එකකට සල්ලි දාන්නේ ලාභ නැත්තම්. මම එසේ මෙසේ සාමාන්‍යව බාල බිස්නස් කරන මිනිහෙක් නෙවෙයි. ඕන තරම් අවස්ථා තුන මං කෙරුවේ එහෙම නොවුණත් මාර්ගඵලයක් නොලැබුණත් මේ ගන්න ප්‍රයත්නේ පවා මාර්ගඵලයක් වගේම වටිනවා. ඒ නිසා ඒ ඒ විශ්වාසය නැත්තම් අපිට මේ වැඩේ කළ හැකි කියන විශ්වාසය නැත්තම් ඒක මේ අපිට ඉදිරි ගමනට හරි බාධායි පීයේ මුවාත ගියා වගේ. හැබැයි කුසල් වගේ සිද්ධ වෙනවා. නමුත් පහුගිය අවුරුදු 20 30 ඇතුළත උනේ මොකද්ද? කළ හැකි කියන සංඥාව සෑහෙන දුරට දැන් ඇවිල්ලා තියෙනවා. කරන්න ඕන එච්චරමයි කරන්න තියෙන්නේ කරන්න පුළුවන් කියන හැකියාව තියෙනවා. ඒක මේ මේ බෞද්ධයන් අතර විතරක් නෙවෙයි මේ ඔය දේවවාදී වලට විරුද්ධ කරන අතර ඇත්තෝ ඒ වගේම බුද්ධ ධර්මයට එන්නේ උඟ දෙනෙක් ඒ ඕකටමයි. නැතුව දැන් වෙන ආගමක ඉඳලා මේ ආගමට එන්නේ නැහනේ පින් කරන්න ඕ පාරමිතා පුරන්න කියලා. කවදාකවත් එන්නේ නැතුව නෑ. ඒගොල්ලෝ කියන්නේ මට මේ ජීවිතේම ඉවර කරන්න තමයි එන්නේ. වැරදෙන්න පුළුවන්. එයාට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රයත්නය ප්‍රශංසනීයයි. උත්සාහයක් තියෙනවා වීර්යය. ඔව්. ඒක නිසා අපි අපිට කියත හැකි මේ අපිට එලඹ පෙලඹ වාසය කරන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නොවෙන එක අපිට කියන්න බෑ. ඒක තවත් ප්‍රශ්නයක් මට අහතයි. පැවිදි වුණා. පැවිදි වෙලා කවුද භාවනා කරන්නේ? ඈ? ඒක තමයි ඒ වගේ ඊටාම සුළු පිරිසක් භාවනා කරන හුඟ දෙනේ පැවිදි වුණා. ඒ තරම් උතුම් අදහසකින් පැවිදි වෙලා ගිහිල්ලත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පැවිදි වෙනවයි කියනක මම විශාල කඩයිමක් කියලා හිතන්නේ ඒක අතහැරීමේ අදහසින් කරනවා. නෛෂ්ක්‍රම අදහස නැත්නම් ওই කියන සාමාන්‍ය පැවිද්දේ ඒ හොඳ ලස්සන කතාවක් කියලා තියෙනවා අනගාരിക ධර්මපාලතුමා සියලු බුද්ධලි අතහැරලා ඔක්කොම කරලා මට ලංකාවේ පැවිද්ද බස් දෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඇති කියලා. මොකද්ද කියන්නේ? හරියට මේ වැඩේ කරන පස් දෙනෙක් ඉන්නවනම් උන්වහන්සේ එතුමා ගත්ත අදහස ක්‍රියාත්මක කරන්නේ ඇඟිලි ගණන් කරන තරම් ප්‍රමාණයක් නැහැ. ඒක නිසා ගිහිකමේ පැවිදිකමේ ඥානකමේ පිළිමුගේ ප්‍රශ්නයක් නැහැ. අපි මේ තියෙන දේවල් කොකු කරගන්න එපා. අපි තියෙන දේවල් අතහැරීම පිණිස නැත්නම් ඒක නිවනට පිණිස පාවිච්චි කරනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒක අමාරු වුණාට හැක්කක්. කළ හැක්කක්. මේක මේක කිසිම තැනක බුදුරජාණන්සේ ලැහිසි පහසු කියලා නැහැ. දුර්ලභයි. දුෂ්කරයි දුර්ලභයි. නමුත් අපි දැන් ගිහි ජීවිතේ පවුල් කරනවා කියන එක ලැහිසි දහන්න. මහණෙනි ඉන්න දරුවෝල මේ යන්නේ පාටුවට පස්සේ ගෙදර ඉන්නවා නෑ අවුරුදු 30ක් විතර ඉස්සේ කිව්වා මහානගම් පුරපේ අවබෝධ කරගත්ත ගියෝ සංකල්ප ඉන්නවා මම මම කවදාකවත් විරුද්ධ වෙන්නේ මාර්ගඵලලාභී ඒ ඒ ඒගොල්ලෝ දිහා දැකලා තමයි අපිට මේ අවබෝධය ලබා ගන්න අපිට තල්ලු කරන්නේ ඒකයි. මේ ආත්මෙම නිවන් දැකින්න පුළුවන් අවුරුදු අනුගණන් ගිය අතු පහයට එහා පැත්තේ මේ තුන් හතර දෙනෙක් මරන්නේ නම් බලන් ගොඩ රත්නපුරු ඒ වගේ. හැබැයි උගත්මය උගත්මය සාමාන්‍යයෙන් හොඳින් ඉඳා පන්දාසන හොඳින් ජීවත් වෙච්ච ඒ ඉස්කෝල මාස්ටර් ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඇත්තටම ඒ කරන සේවය දිහා බලනකොට බුදුහාමුදුරන්ගේ පණිවිඩයමයි. ඒ ඇත්තෝ මාර්ගඵල ලබලා තිබුණත් නැතත් ඒගොල්ලෝ ලීකර දෙන ආදර්ශයක් දෙන බණ කෙනෙක් ධෛර්ය කරනවා මිසක් කවදාක පසට අදින්නේ නැහැ. කවදාක පසට අදින්නේ යන කෙනෙකුට කියන්නේ පුළුවන් විදිහෙන් අපිට උදව් කරන්න මේ ගමන දුස් කරා. ඒකෙදි කාටවත් කියන්න බෑ ෂෝට් කට්ස් තියෙනවා, මේ ස්කෝලර්ෂිප්ස් තියෙනවා නෑ. පරදු පාරෙම තමයි යන්න තියෙන්නේ. හැබැයි සමග්ගානන් තපෝසුකෝ එකතු වුණොත් මේකට ගමනට එහෙනම් ගමන ලේසි. පිරිස එකතු වුණොත් ගමන ලේසි තන්ටන්‍ය පාගනවට වැඩි. මම නැවතත් කියනවා අපි මෙතන නැත කරමු කියලා. ඒකත් ඒකත් විනාඩි 40ක් විතර අපි ගත කරා. ප්‍රශ්න ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකේ යාර මේ මෙතන ඊමේල් ඇඩ්‍රස් එක ලියලා ඇති dhammajīva@gmail.com මට කාට හරි ඊමේල් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මං ගාක් මන් දෝසයි කරනවා ටෙලිෆෝන් නම් කරන්න එපා. මොකද මට මගේ ජීවිතේ යන විදිහට මට ටෙලිෆෝන් කරාට බොහෝම කලයි. මම ටෙලිෆෝන් ගන්නවා මට කාට හරි ඕන වුණොත්. හැබැයි මම උත්තර බඳින්න බැරිලා නැහැ. මොකද වැඩ කටයුතු වැඩි නිසා. ඒ නිසා මම නමුත් විවෘතව තියලා තියෙනවා. මේ ඊමේල් ඇඩ්‍රස් එක මම හැමදාම දැන් අද අද ලයිට් නැති නිසා බෑ. නැත්නම් හැමදාම මම සැරයක් විතර බලනවා, පැයක් විතර ගන්නවා ඊමේල්ස් වලට. එහෙම තියෙනවා නම් කියලවන්නේ කියලා මං ඉල්ලා හිටියා.